අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසටත් ධර්ම දේශනා මාලාවේ දෙවෙනි අංකයටත් වේලාව පැමිණලායි තියෙන්නේ සීලුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා අභිඤ්ඤය ච අනුත්තරියානි තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේගේ පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන ශිෂ්‍යපිරිසක් වාගේ මේ ඊයේම ඉදිරිපත් කරපු නැත්නම් ඊයේත් ඉදිරිපත් කරගත්තු පාඩේම ඉදිරිපත් කරගෙන දවසින් දවස එක එක කාරණා ඉගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේක අපි උද්දෘත කරගත්තේ දීඝනිකායේ තියෙන අවසාන සූත්‍රය දසුත්තර සූත්‍රය. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ බණහන්ද රැස්වෙච්චේ සංඝයා වහන්සේලාගෙන් අහනවා කතමී ආවසෝ ච ධම්මා අභිඤ්ඤේය මේ ශාසනයේ මේ සරුවච්ච ශාසනයෙහි අපි මේ පූර්ණ කාලීන ජීවිත ගත කරනකොට අපිට අපි දත යුතු දෙයක් තියෙනවා නැත්නම් වෙනමම අංකයක් තියෙනවා අංගයක් තියෙනවා අභිඤ්ඤේය ධම්ම හයක් අපි බුද්ධ ශ්‍රාවක වශයෙන් දැන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා කවුරු හරි අහන්න ඉස්සරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා පිරිසෙන් කතමේච්ඡ ධම්මා අභිඤ්ඤය විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු එකේ කරුණුත් තියෙනවා මේ ශාසනයේ. දෙකේ කරුණුත් තියෙනවා. තුනේ කරුණුත් තියෙනවා. හතරේ කරුණුත් තියෙනවා. පහේ කරුණුත් තියෙනවා. දැන් අහන්නේ හයේ. මේ ඔක්කොම මේ ශාසනයක අලංකාර. ශාසනයක දේශනා විලාස. එimhe අහලා සාරිපුත්‍ර සාන්තිම ඒ තීසියන්ට උගන්වනවා ච අනුත්තරියානි මේ අතිශ්‍රේෂ්ඨ උත්තර උත්තරීතර වූ හයක් කරුණු අපේ ශාසනයේ තියෙනවා විශේෂයෙන්ම මේ වගේ පූර්ණ කාර්යනෝ යෙදී කටයුතු කරන අය ඒක බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පණවන ලද්දක් මේ ලෝක විශේෂයට අහුවෙන්නේ නැති දෙයක් ඒ වෙනත මේ සාමාන්‍ය මිනිස්සු නොදන්න දෙයක් සාමාන්‍ය මිනිස්සු හිතා ගන්නත් බැරි දෙයක්. ඒ නිසා අභිඤ්ඤය කනු දැනගන්න ඕනේ. ඒ අනුත්තරී ධර්ම හයක් ඒ අනුත්තරී ධර්ම 6 බුද්ධ දේශනාවක් වශයෙන් අංගුත්තර නිකායේ චක්කනිපාතේ හයේ කරුණු දැක්වෙන පොතේ සඳහන් කරලා තියෙනවා. දැන් සාරිපුත්‍ර සංසේ ඒකේ සාරාර්ථය, පින්ඩාර්ථය මෙතන දක්වනවා. ච අනුත්තරියානි. මොනවද? දසනානුත්තරිය. දැකීමෙන් ඇහැපිනවන ඇස්ලීඩ රෝග සුව කරන දර්ශන අනුත්තරියක් තියෙනවා. ඒ වෙනුවට ලෝකයා දර්ශන කාමයක් පාවිච්චි කරනවා. ලෝකයා හිතන්නේ මේ ඇහැට පුළුවන් තරම් ඒ කාම දනවන දර්ශන කාමයක් ඇති කරන දේවල් ලබා දීම ලොකු පොහසත්කමක්, ලොකු පුළුවන්කාරකමක්, පෙරපිනක්. නැත්තම් මේ ජීවිතේ පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක් කියලා. ඉතින් ඒක පිළිබඳව ඒ අංගුතනිකාය සඳහන් සූත්‍රයේ ਸਰවචන් වහන්සේම තමන් වහන්සේ පෙරම් පුරන කාලයේදී අත්දකපු ටික සඳහන් කරනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැකිය යුතු වටිනා දේවල් විදිහට තමන් වහන්සේ බුදු වෙන්න ඉස්සරලා අනුන්ගේ වචන වලින් ඉගෙන ගන්න කාලේ නැත්නම් මහ බෝසතාණන් වහන්සේ නමක් විදිහට හැසිරෙන කාලේ උන්වහන්සේ අහලා තිබුණේ හත්ති රතනය තමයි නැත්නම් රාජකීය හස්තිය රජුගේ ඇත තමයි දර්ශනීයම දේ. මිනිස්සේ ඒකට තමයි උත්සාහ කරන්න නිසා රජුරෝ යම් වෙලාවක රාජලීලාවෙන් අත අපිට නැගලා වීදි සංචාරය කරනකොට සීළු මිනිස්සු සීළු වැඩ බහා තබලා ඒක බලන්න එනවා. ඒ මොකද හත්ති රත්නේ දැකීමේ තියෙන වටිනාකම. ඒක කලාතුරකින් තමයි හොඳම හත්ති රත්නේ පහළ වෙන්නේ ශක්තිත රජ කෙනෙකුට. අනිත් අයත් ඒ වෙනුවට එවකට ඉන්න මේ කුමාරි කියන කුලයේ හත් පොලයා කියන ඇතා කොහොම හරි උපයන්න හදනවා. ඒ ඇතාගේ ඇවිදිනකොට හත් පොලක් බිම වදිනවා. ඒක නිසා යාට හත් පොලයයි කියලා කියනවා. ඒ වංශයට කුමාරි වංශය කියලා කියනවා. කකුල් අතරයි හොඬෙයි, වලිගෙයි, ලිංගෙයි. ඒ ඔක්කොම පොලේ වදිනවනම් යා තමයි ශබ්දන්ත කුලය කියලා කියන්නේ. ශබ්දන්ත කුලය කියන්නේ දල වලින් ෂඩ්වර්ණ රශ්මි විහිදෙනවා කියන එකයි. නමුත් මේ හත් පොලයයි කියලා කියන්නේ ඇවිදිනකොට ඒ හත් පොලක් බිම වදිනවා. එයා තමයි යත් කුලේ ඉන්න විශාලම සතා. ඒකම හරිබ ලේසිකී කරු කරගන්න රජෙක් පිට උඩ දරාගෙන යුද්ධයට යන තරම් කීකරුයි. අනික් අලි වගේ වල්ලලි නෙවෙයි. එහෙම නැත්නම් අලි බූරුව නෙවෙයි. අලි හරක් නෙවෙයි. මේ යථා හරි ලේසි. ඉතින් ඒක ලොකු දෙයක් රජ කෙනෙකුට හම්බුණා නම් ඉතින් ඒක රාජ්‍ය ලැබුණා. ශාන්ත රජුරෝ ඇතා දන් දුන්න දවසේ මිනිස්සු විප්ලව කරා. විප්ලව කරලා රාජ්‍ය ප්‍රහාණය කරා. සඳ මහ රජුරණට ගිල චෝදනා කරා මේ කාලයට වැහිවයින්ද අපිට හිටපු මේ හද්දන්ත කුලේ ඇතා එහෙම නැත්නම් හත් පොලයා මේ සුදු ඇතා ඕන්න දර දොර දන් දුන්නයි. ශස්ත්‍රේ සඳ මහ රජුරෝ කිව්වා මේ ඊට පස්සේ වෙස්සන්ත රජුරෝ තීන්දුව කරා ගිහිගේ ඇතර්ලයක් හැලේට යන්න ඔය ඇතා දන් දීම හේතු වුණා. විතරක් මිනිස්සු අකමැති වුණා රටට තිබුණු ලොකුම සම්පත්තිය නැති කරගත්තයි කිය. ඉතින් බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා හත්ති රත්නේ ඇත්ත තමයි. දකින්න එක මහා ලොකු දෙයක්. ඊට පස්සේ අස්ස රත්නේ තාමත් වටින රටක් රාජ්‍යයක් වටිනවා. ඊට පස්සේ මේ මණිරතනේ හත් සක්විති රජයන්ට නම් හම්බ වෙනවා උදක ප්‍රසාද මාණිකය කියලා එකක්. ඕනේ වතුරකට මේ මණික දාපුවාම බොණ්ඩ සුදුසු ජලයක් බාටපත් වෙනවා. ඒ මණික තියෙනවා සුවිශේෂ ශක්තියක්. හදිසියේ ඉංජිනේරයෙක් දැම්මා වගේ කලයට අර මණ්ඩි ටික සීරම් පල්ලෙහාට පාත් වෙලා උඩ හරිය පිරිසිදු වෙනවා. එතකොට ඒක සේනාවකට විශාල සෙනඟකට වතුර බොන්න පුළුවන්. ඒකත් විශාල මේ අවස්ථානුකූලව පහළ වෙන දෙයක් තමයි මේ මණිරත්නය කියන එක. ඉතින් නැති වුණත් මිනිස්සු අපි දන්නවනේ මණික් වලට මැරෙන්න හදනවනේ. ඒක ඉතින් කියන්නේ හැටි. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මේ මේ පුංචි ගෙනියන්න ලේසි වටිනාකම තියෙනවා. ඒක නිසා අද තියෙන විහිළුව තමයි ශයන්නිකාය කට්ටිය අලිහොරකම් කරනවා, සාමාන්‍යනිකාය කට්ටිය මැණික් හොරකම් කරනවා කියලා. අමනික හාමුදුරුවෝ වැඩි අලියෝරකම් කරලා අහුවෙන්නේ නැහැ මණිකක් හොරකම් කරලා නිකන් ඉන්නේ. කියන්නේ කය කට්ටිය අලියෝරකම් කරන්නේ. අහුවෙන්න කරන්නේ. අපි කරන්නේ නැහැ. අපි කරනකොට කරන්නේ මණිකක් හොරකම් කරලා අංගගෙන අරගෙන යනවා. මොකද හරි ලේසි ගෙනියන්නේ. ওই පිටරට යනකොට සපත්තු ඇස්සේ දාගෙන යනවා. নানা ආකාර විදියට මණික තමයි රතනයක් විදියට පාවිච්චි කරන්නේ. බුදුරජාණන්සේ කියන මේක බොරු නෙවෙයි. මම කියන්නේ ඒක රතනයක් නෙවෙනවයි කියලා. නමුත් මම කියනවා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේක හීන වූ ග්‍රාම්‍ය වූ පෘථජ්ජනයන්ට වටිනාකමක් තියෙන අනර්ථය දනවන්නා වූ නිවනෙන් තුර කරන්නා වූ රතනයක්. එමෙන් තම දාර්ශනීය දෙයක්. නමුත් නිවනට නම් කවදාකවත් මම දැකලා නැහැ මේ අසරතනය, හත්ති රතනය, මණි රතනය. ඊට පස්සේ මම ඉද කිව්වේ නැහැ. ඉතින් ඕනනම් කියන්න. ඉත්ති රතනය කියලා එකක් තියෙනවා. මේ සියලු අංගපතකින් සම්පූර්ණ වෙච්ච පංචකල්යාණයක් කල්යාණියක් හම්බුනොත් රජ්ජුරුවන්ට ඉතින් අම්මේ රටක් රාජ්‍යයක් හම්බුනා වගේ. ඒක නැතුව රජ කරන්නත් බෑ. ඒකට මණි රත්නේ මේ ඉටි රත්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඥානපරාණයක්. ලක්ෂණ ඥානපරාණයක් ඉන්නද ඒකට දැන් කාලේ කරන ආලවට්ටම් දන්නවනේ. ඕනෙම අංගපසංගක් අඩු නම් ලක්ෂ 4යි යන්නේ. පුම්බල දෙනවා පුම්බල දෙන්න පුළුවන් ඇඳලා දෙන්න නමල හදලා දෙන්න ඕන දෙයක් කරලා දෙනවා මැගසින් වල ගහලා තියෙනවා මෙන්න ඒ පුම්බල පෙන්නන ඉස්සෙල්ලා හැට මෙන්න පිම්බුවාට පස්සේ බලන කොච්චර ලක්ෂණද පක්ෂියාවා අංගපසංග ලස්සනට නමල හදලා දෙනවා ඉතින් ඒක දැන් ඒ නිසා ඉස්ති රත්නේ දැන් ඉතින් නිකන් ඔය පාරයිනේ තියෙන කඩවල් වල සාරි අන්දන්ට පිච්චස් තියෙන්නේ ඒක ප්ලාස්ටික් වලින් හදලා තියෙන ඒ වුණාට නිකන් සාමාන්‍ය ගෑණියෙකුට ගත්තා වගේ ඉන්නවා. ඉතින් මේක ෂුවර් නෑ කසහද බඳලා ගෙදර ගෙනාවට මොකද මේ ගෑණි ප්ලාස්ටික්ද කියලා. හේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා මේ මන් දන්නේ නෑ ඌවා කියන්න වටින්නෙත් නෑ බනට. ඒ වුණාට මේ මිනිස්සෙක් මේ සෙන්ට් පිකුණන කම්පැනි එකට කිව්වලු මං උඹලගේ කම්පැනියට ඇවිල්ලා අහවල් වෙලාවේ මෙච්චර දේක හොරකමක් කරන්න පුළුවන් නම් අල්ලපන් කියලා. ඉතින් එතකොට මේ මිනිස්සු ලෑස්ති වුණාලු කොහොමඩක්වත් කියලා එනවනම් නැත කරන්න පුළුවන් සිකියුරිටිටත් කියලා තිබුණලු සේවකයන්ටත් කියලා තිබුණලු මේ වෙලාව හොරකමක් කරන බලපං කියලා. හරියට ඒ වෙලාවට මහත් එක්ක ආවලු නෝන කෙනෙක් අත ගහගෙන නෝනට ඇවිදින්න අමාරුයිලු. ඒෂා වත්තම් කරගෙන ඇවිල්ලා පුටුවේ තියලා පෙන්නවලු මේ සෙන්ට් ಜಾති. ඉතින් නෝනා කිව්වලු මට මේක තමයි ඕනේ කියලා මහත්තයාට කිව්වලු. ඒෂා සේවකයා බලන් ඉන්නවා. ඊට පස්සේ මහත්තයා කිව්වලු මම මේ මේක තමයි ගන්න හදන්නේ මේ තමයි මගේ නෝනා නෝනට තමයි මේක අවශ්‍ය කරන්නේ මයි පර්ස් එකේ ඉන්න බැල්ල මම කාර්යකට ගිහලා එන්නම් කියලා. කියලා කාර්යකට ගියා ගියාලු මහත්තයන් නැතුළු සෙන් කුප්පියක් නැතුළු. අර කට්ටිය කියලා බලනකොට නෝනට ඉන්නේ ප්ලාස්ටික් රූපයක්. වත්තක් කරගෙන යන්න පුළුවන් වෙන මේ ප්ලාස්ටික් රූපේ චරු කිවලු මට තෑග්ගක් ඕනේ මම හරියට වෙලාවට හොරගම කරා. අන්තරන්න බෑ. ඒ නිසා අද කාලේ මණි රත්න වලට ඉති රත්න වලට වැඩිය ඛණ්ඩ යන්න එපා ලනු මොකක් ගෙදර ගේන්න වෙයි දන්නේ. ඊළඟට ගහපති රත්නේ කියලා ගෘහස්තෙක් හරියටම මේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ. නැත්නම් රජ කෙනෙකුට අවශ්‍ය කරන සිටුවරු නැත්නම් රජ කෙනෙකුට රජකම් කරන්න බෑ. ඒ නිසා රටක සිටුවරු ඉන්නවා නම් ඒ රට ආඩ්‍යයි. මේ අද ලංකාවේ තියෙන ආර්ථික ක්‍රමයට ලංකාවේ හිටපු සියලු සිටුවරු නාස්ති කරා. ඒක ඔක්කොම මධ්‍යම පන්තිර ඇදලා දැම්මා. අපි දන්නේ කවුද කෙරුවේ කියලා. ඩොනමෝර ආණ්ඩු ක්‍රමයයි ඉඩම් ව්‍යවස්ථා ඉඩම් ප්‍රතිස්කර පනතයි ගෙනල සේරම නැති කරා. ඒ නිසා අපිට හදිසියකට මුකුත් කරගන්න කවුරක් නැහැ. ගෘහපති රත්නයක් නැහැ. ඒක කරන්න බෑ. නමුත් රජ රාජ්‍ය තන්ත්‍රයට දෙක අනිවාර්යම දෙයක්. සුද්ධෝදන රජුරවන්ට, බිම්බිසාර රජුරවන්ට හැම කෙනාටම ගහපති රත්නයක් හිටියා. මේ ඔක්කොම ਸਰවචනස කියන ඇත්තයි. හැබැයි ඔක්කොම හීනයි, ග්‍රාම්‍යයි, පුතජනයි, අනරියයි, අනත්ත සංහිතයි. ඒ වෙනුවට බුදුන් දකින්න පුළුවන්. මගේ පින්නේ මගෙනෙත් පින් කළා හිමි සඳු දකින්නට. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයෙක් දකින්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන්ස කියන්නේ දස්සනානුත්තරියන් කිය. එහි ඇස්රෝග නතර කරනවායි කියලා. දැන් උනත් ඔය සංකස්සපුරයට ගියාම ඒ සංකස්සපුරයේ අවතේ ඉන්න ගෝත්‍ර ජාතිකයෝ කියනවා මේ මේ සංකස්සපුරයට තමයි සරුවචනාංශේ මේ තාවතින් ඉඳලා වැඩම කරේ. ඒ නිසා එතෙන්ද ගිහිල්ලා අහස දිහා බැලුවොත් ඇස්රෝග සනීප වෙනවා කියලා. විශ්වාසයක් තියෙනවා මේ පාර දිනක තමයි බුදුරජාණන්සේ පල්ලෙහාට වැඩි ශක්ත දෙවිඳුයා මුතු කුඩයක් අල්ලගෙන ඉඳද්දි ඒක දිහා අහස දිහා බලනකොට ලෙඩ රෝග සනීපෙනවා කියලා ඒ තරම් දස්සනානුත්තරයයි ඒක නිසා භාවනා කරන කෙනා අපි ඉගෙන ගත්තේ බුදුන් දකින්න ධර්මය දකින්න එපායි. ඒසැ එක චිත්තක්ෂණයක් සතිය වඩනවා නම් ඒ කෙනා ඒ චිත්තක්ෂණය දන්නව නම් මෙන්න මේකයි සතිය. ඒ දන්න දේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. මේ සති සම්පජඤ්ඤයෙන් ඉන්න හැම වෙලාවකම ධර්මය දකින. හැම වෙලාවෙම අපි ඉන්නේ බුදුහමසොත් එක්ක. හැම වෙලාවෙම අපි ඉන්නේ බුද්ධ ශ්‍රාවකයා. ඇත්තටම බුද්ධ ශ්‍රාවකෙක් එක නෙවෙයි. ඒ කියන එක නා බුද්ධ ශ්‍රාවකෙක්. සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම අපි භික්ෂුවක් බවට පත් සංසාර බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සියලු දෙනාටම භික්ෂුව නම ගැළපෙනවා. ඒක නිකන් මේ තට්ටේ ගාලා සිගුරු පොරවන ඉන්න එක නෙවෙයි. ඒ කොරලිවර්ලා කරන්න විකාර නම් වික්ෂි කියන නමට ගැළපෙන්නේ නැහැ. ඒ තමන් සමාදන් වෙන ශික්ෂාපද රකින්නේ නැත්නම් වික්ෂු නමට යන්නේ නැහැ. නමුත් ගිහි වේවා පැවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා යම් කිසි කෙනෙක් දැනගෙන මේ සතිය පිහිටීම තමයි බුදුරජාණන්සේගේ අප්‍රමාද පදේ තමයි වචිනාම දේ. ඒ නිසා මම ඊට වැඩිය අද අප්‍රමාදයි. අදට වැඩිය හෙටම අප්‍රමාද වෙන්න හදනවා කියලා හිත අප්‍රමාද වෙච්ච මොහොතේ හිත සතිමත් වෙච්ච මොහොතේ හිත එළඹ සිටි මොහොතේ හිත කයට ගත්ත මොහොතේ ඒක තමයි වටිනාම දේ මේක තමයි එක විදිහකට දස්සනානුත්තරියක් කියලා ලෝකේ කරපු ලොකුම පින්කම කියලා මෙතෙක් මං කරපු වැඩිම පින්කම කියලා කාට හරි සතුටක් ඇති වෙනවා නම් දන්නවනේ කියන්නේ දැන දැන කරනවනේ ඒකට සති සම්පජඤ්ඤය කියලා කියනවා එනිසා බුදුරජාණන් වහන්සේ මේ දසනානුත්තරිය පෙන්වන්නේ ගෞතම සාරිපුත්‍ර සාසනය නෙවෙයි මෛත්‍රී බුද්ධ සාසනය දකින්න කියලා එකක් නෙවෙයි. මේ මනුස්සකම ලැබුව ඕනම කෙනෙකුට Tamanට මේ ක්ෂණ සම්පත්තිය උපයාගෙන බුදුන් එක්ක ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් Tamanට බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවිකාවක් වෙන්න පුළුවන් සත්‍ය පිහිටෝන එකේ. ඉතින් ඒ විදිහට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකෙක් දකිනවනම් ඒකේ නා තමයි දස්සනානුත්තරය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ චිත්තක්ෂණේ එහෙම නැත්නම් ඒ ක්ෂණ සම්පත්තිය නිවිත්ත සද්දෝ නිමිත්ත මේ ප්‍රේමෝ නිවිච්ච ඊටාම නිවිච්ච බුදුම සද්ධාාවක් හිතට එනවා ඒ කරනකොට ඒ වගේම බොහොම නිමිච්ච જાති ප්‍රේමයක් පහළ වෙනවා බුදුහාමුදුර අපිට දුන්නේ මොන වගේ දෙයක්ද මොනතරේ අභ්‍යාසයක්ද මොන වගේ දෑවැද්දක්ද අපිට දුන්නේ කියලා ප්‍රේමයක් පහට වෙනවා ඒකාන්තගතෝ දෙකක් නැහැ ඒ වර්තමාන මොහොතේ එළඹ සිටීම වගේ දෙයක් තියේදී ඊට සමාන්තරව යන තව එකක් නැහැ ඒකාන්තයි ඒක නිසා ඒකායන මාර්ගය කියලා බුදුජානනාංශී සතිපට්ඨාන දේශනා කරලා තියෙනවා. ඒකායනෝ අයම්බික වේමග්ගෝ සත්තාන විසුද්ධියා. ඒ ටික ඊට පස්සේ සර්වජන්සේ මේ සූත්‍රෙත් කියනවා. යම් කෙනෙක් දසනානුත්තරය ලැබුවා නම් කියන්නේ බුදුන් බුදුන් දැක්කනම් නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් දැක්කනම් ඒ කිනා ඔය කියන සතිපට්ඨාන තියෙන ආනිසංස හතම ලබනවායි කියලා සත්තානම් විසුද්ධිය ආශෝක පරිද්දවානම් සමතික්කමාය දුක්ඛ දෝමස අත්ථගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකියාය. එයාගේ විසුද්ධියක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ බුදුහාමුදුරෝ අපිට කියනවනේ එක්ක බුදුන් දැකපන් එනසම් බුද්ධ ශ්‍රාවකයෙක් දැකපන් කියලා. ඉතින් මේ බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ භාවනා කරන කෙනා තමයි. එහෙම නැත්නම් මේ ධම්මජීව හමුදෝ දිහා බලන එක නෙමෙයි. එහෙම හිතුවොත් එimhe ඕගොල්ලෝ ඉතාලි ෆොටෝ එකක් ගන්න කියලා ගෙදර ගිහිල්ලා ඇඳ ගාව ගහගෙන හිටියොත් බුදු දහම දැනගන් දකින්නේ මාව දැක්කොත් නම් හීනෙන් බය වෙයි. ඒක ගෙනියන්න යන්න බෑ. Taman කන්නඩියක් ඉස්සරහට ගිහලා බලන්න. සතියෙන් ඉන්න වෙලාවක මම බුද්ධ ශ්‍රාවකෙක්. ඒකට මොනම කෙනෙකුට හරි කියත හැකිද අත උසලා නෑ නෑ මට එහෙම වෙන්න බෑ මට මේ අඩුපාඩුයි මේකෙන් මේ අඩුවක් පාඩුවක් තියෙනවා කියලා මොනම දෙයක්වත් නෑ. ඒ නිසා දසනානුත්තරිය බුදුචාන්සේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනේ එහෙම නැත්නම් මේ අග්‍රශාවකයන් වහන්සේලා දිහා බලන්නේ ඉඳලා කියලා මොකක්වත් නැහැ. Tamanට ඕනෙම වෙලාවක බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවිකාවක් වෙන්න පුළුවන්. ඒ සඳහා කලියුත්තේ සංසාර බය ඇති කරගන්න. එතකොට ඔය හති රතන බලන්න යන්න එපා. අස් රතන බලන්න යන්න එපා. මණි රතන බලන්න යන්න එපා. ඉති රතන බලන්න යන්න එපා. ගහපති රතන බලන්න යන්න එපා. ඒක නරක නිසා නෙවෙයි. ඊට වැඩි යමක් බුදු ආමතෝ පිහිටලයි පිරුණම් බෑ. ඊට වැඩි දෙයක් තියෙනවා. අපි දන්නවනේ ඇතෙක් දකින්නකොට අපිට තියෙන සතුට ඊට වැඩි සතුටක් නිවිට්ට කාමෝ නිවිට්ට ප්‍රේමෝ නිවිට්ට සද්දෝ ඇති කරගන්න පුළුවන් ඉති එහෙව් දෙයකට තමන් ආත්ම පරිත්‍යාගයෙන් නැත්නම් ජීවිත පරිත්‍යාගයෙන් යෙදී ගත කරන එක චිත්තක්ෂණයක තියෙන වටිනාකම බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම නැතුව ගත කරන අවුරුදු 100කට වැඩිය වටිනවා මේ විදිහට සතිය පිහිටුලා මේක තමයි සතිය මේක තමයි වටිනාම දේ කියලා දන්නවනම් ඒකට අපි සති සම්පජඤ්ඤය කියනවා. ඉතින් ඒක අපි මෙතෙක් කල් ලැබිලා තමයි දාන්නේ නැහැ. දැන් බණාලා දැන් භාවනා කරලා දැන් සිල් රැකලා අපි දැනගත්තට පස්සේ පේනවා මේ උප්පත්තියම තිබුණු දෙයක් අපි ඒක පාවිච්චි කරලා නැහැ. ඒස සත්‍යපත් උනායි කියලා අපිට පිටින් මොකොත් ලැබෙන්නේ නැහැ. අපේ හිතේ තිබුණ චෛතසිකයක් ඔප්නැන් වෙනවා. ඒ ඔප්නං වෙනකොට ඒ අනිකුත් චෛතසික මුළු අදිනවා. අපේ රා තියෙන සතිය වෙනුවට දැන් වෙන චෛතසික මු ඉස්සරහට අවිලා සතිය මුළු ගැනිලා. ඒ සතිය මුළු ගැන්නුනාට පස්සේ ඒ කෙනාට ඒ සතියෙන් ලබන්න පුළුවන් ආනිසංස ලැබෙන්නේ නැහැ මොකද සතිය කියන්නේ හරිම ලැජ්ජාශීලී චෛතසිකයක්. මුළු ගැන්නුවාට පස්සේ ආ කවදාවත් අයිතිවාසිකම් සඳහා හටම් කරන්නේ නැහැ. අනිත් චෛතසික වගේ පැනලා දෙන්නෙත් නැහැ. මට සභාපතිකම දීපන්, මට ජනාධිපතිකම දීපන් මොකක්වත් නැහැ. කවදා හරි කොහොම හරි මේ බණ අහලා දැනගෙන කෙනෙක් හිතාගත්තොත් මේ මගේ තියෙන සියලුම ශක්තිය යොදලා, ඥාන යොදලා, ඥාන යොදලා සතිය ඉස්සරහින් තියන්නේ සම්පූර්ණ ජීවිතේ වෙනස්. මේ පුද්ගලයාගේම ඊට පස්සේ එකක් මතක තියාගන්න. කවදා හෝ සතිය ඉස්සරහින් තිබ්බොත් සතිය කවදාකවත් මොකාටවත් ඉස්සර වෙන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. අම්මා මුත්තා කිව්වා දීපු තත්ත්වෙන් බහින්නේ නැහැ. හැබැයි යාට අරගෙන දෙන එක Taman කරලා දෙන්න සතිය රජ කරවන්න ඕන. සතිය රජ කරාට පස්සේ එයා බලා වග බලා ගන්නවා සියල්ලම. ඒක නිසා සතිය කාගවත් අධිකාරියට යටත් නැති කාටවත් නැහැ කියන්න බැරි එකක්. කාටවත් වළක්වන්නත් බෑ. කාටක කාටක දෙන්නත් බෑ. තමන් විසින් ඇති කරගන්න ඕනේ. ඇති කරගත්ත පස්සේ තමන්ට තේරෙන පටන් අර ගන්නවා තමන්ගේ ජීවිතේම උපවත් වෙන හැටි. නිවිත්ත සද්දෝ නිවිත්ත ප්‍රේමෝ ඒකාන්තගතෝ. හොඳට තේරෙනවා මං යන්නේ දැන් මේ ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ කියලා. මෙතෙක් ඇත්තටම මම මේ විනාඩි 30ක් විතර ගත්තට <coughs> මේ ටික අපි ඊයේ සාකච්ඡා කරපු ධර්ම දේශනාවේ නැවත සාරාංශයක් මතක් කිරීමක්. අපි අද යනවා ශ්‍රවණානුත්තරිය කියන එකට. ශ්‍රවණානුත්තරය කියලා කියන්නේ කයින් කනෙන් ඇසිය යුතු අති උත්තරම දේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකච්චෝ පුද්ගලෝ මේ ලෝකේ ඉන්න අනන්ත අප්‍රමාණ පෘථග්ජන පුද්ගලයෝ බෙර සද්දයට හරිම කැමති බෙර සද්ද අහන්න ඈත පළාත් වලට යනවා. එහෙම නැත්නම් සංගීත සම්දර්ශන අහන්න. ඒ වගේම වීණා සද්දයට හරිම කැමතියි කියලා තියෙනවා. ඒ වගේම මේ හයියෙන් කතා කරන පැහැදිලි ප්‍රකාශන කරන්න පුළුවන් කතිකයෝ ඉන්නේ. ඒ කතිකයන් වෙනුවෙන් යනවා. ඒ වගේම ඒකේනා මේ අන්‍ය ශ්‍රමණක් බ්‍රාහ්මණයන් පෙන්නන මේ සද්දෙන් කරන මහා විකාර වැඩ තියෙනවනේ. ඒව බලන්න යනවා. අපි මයිකල් ජැක්සන් බලන්න යනවා. එහෙම නැත්නම් ප්‍රසිද්ධ ගායකයන්ගේ ඒ ගායන රංගන බලන්න යනවා. ඉතින් බුදුරජාණන් කියන එක නරක දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ඒක ලෝකේ නැති දෙයක් නෙවෙයි. ඒ මොකද බේර සද්ද කියන එක මේ සම්ප්‍රදාන කෝල ඒක සද්දයක්. ඒක නරකක් නෑ. තු මේ පංචතූර්ය නාද වීණා සද්දේ. ඊට පස්සේ දක්ෂව කතා කරන්න පුළුවන් එක්කනාගේ ඒ විචක්ෂණතාවේ නරක දෙයක් නෙවෙයි. හැබැයි මේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනාරියෝ අනත්ත සංහිතෝ මේ හැමදාම හීන දේවල්. ඒ කියන්නේ නීචයි කියන එක. ගම්මෝ ගාම්‍යයි. කෝතුජ්ජනිකෝ පෘතජ්ජනයන් විසින් අගය කරන දෙයක්. ආර්යයන් වහන්සේලා අගය කරන්නේ අනත්ත් සංහිතෝ අනිවාර්ය මේ මනුස්සයාට නිකන් හිතනද අපි හොඳට භාවනා කරනකොට බෙර සද්දයක් ආවම මොකද වෙන්නේ කියලා? ඉවරයි නෝ. ඔක්කොම ඉවරයි. වෙනදනම් අපි බෙර බඳින හැටි බෙර ගහන හැටි ඔක්කොම උඩ නැටුම් උඩ රට නැටුම් පාතර නැටුම් වට්ටක්ක නැටුම් කඩසු නැටුම් නැටන් යනවා. මම මෙතෙන් ඩාට පස්සේ කවුරු හරි බෙරක් ගහන්න පටන් අරගත්තොත් එදාට තේරෙනවනේ අනත්ත් සංහිතයි කියලා. දෙර සද්ද වෙනදා බොහොම වටිනා ධූරයේ සද්දයක්. නමුත් දැන් අනත්ත් සංහිතයි. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරන මේවා කියන්නේ බුදු කෙනෙක් එන්න ඕන. එහෙනම් බෙරකාරයෝ බුදුහාමුදුරුවෝ යට කරනවා. ඒ වගේම වීණාකාරයෝ බුදුහාමුදුරුවෝ යට කරනවා. ඒ වගේම මේ හොඳට දක්ෂව කතා කරන්න පුළුවන් නැත්නම් අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බුදුජානකසේ යට කරනවා. ඉතින් අපි මේ වගේ වැඩමුළුවකට එනකන් අපිත් ඕක තමයි කරේ. අපි හිතුවේ නෑ මේ දර්ශන සමනානුත්තරී වශයෙන් බුදුබණක් අහන එක තමයි ලෝකේ තියෙන ලොකුම දේ. මොකද ඒකෙන් තමයි මිනිස්සෙක් වෙනස් වෙනවා වෙනස් වෙන්නේ. බෙර ගැහුවට මිනිස්සෙක් මුකුත් වෙනස් වෙන්නේ නෑ. වීණා සද්ද ඇහුවට මුකුත් වෙනස් වෙන්නේ නෑ. ඔය උඩ පැන පැන කතා කරන අයගේ කතා ඇහුවට හේම වෙනසක් ඇති කරන්නේ නෑ. ඒගොල්ලෝ ඇති කරන්න නෙමෙයි කතා කරන්නේ. ඒ තියෙන தත්ත්වය ස්ථාවර කරන කතා කරන්නේ. ඒ වගේ මොන දේ තිබ්බත් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනාරියෝ අනත්ත සංහිතෝ. නමුත් ඒ වෙනකොට බුද්ධ දේශනාවක් ඇහුවොත් එහෙම නැත්නම් ශ්‍රාවක දේශනාවක් ඇහුවොත් බුදුජාණන් වහන්සේගේම ධර්ම දේශනා කළා එතකොට නිවිත්ත සද්දෝ නිවිත්ත ප්‍රේමෝ ඒකාන්තගතෝ යහට හුත්තට සීතල වෙච්ච වටිනා සද්ධාාවක් පහළ වෙනවා. විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රධාන දේශන ශාලාවක ඉන්න මහාචාර්යවරයෙකුට කරන්න බැරි වෙනසක් ඇති කරන්න පුළුවන්. බුදුහාමරණත් පුළුවන්. ඒ බුදුරජාණන්සේගේ ධර්මයක් දේශනා කරන භික්ෂුවකට පුළුවන්. ඒ අශෝක රජුරෝ කාලිංග යුද්ධය කරලා දිනලා ඒ චිත්ත පීඩාවටපත් වෙච්ච වෙලාවේ දැක්කා නිග්‍රෝධ සාමණේර යනවා මේ රජමාලිගාවේ මිදුලහරා දකින්නට දැක්ක බොහොම සාන්ත පුංචි සාමණේර නමක් කිව්ව ඇමතිවරයෙකුට ගිහිල්ලා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ වඩම්මලා ගෙනත් දෙන්නයි කියලා. සාය සභාවට ආවා. ඒ හාමුදුරන්නේ කිව්වා ස්වාමීන් වහන්සේ සුදු ශාසනයක් ගන්නයි කියලා බැරුවා වට පිට මට වැඩි ලොක්ෙක් නෑ පේන්න. මම නැග්ග සිංහාසනෙට. නැග්ගාගේ නගින්න බෑ. රජුරෝ උසලා තිබ්බා. මොකද සාමනීර පැටියෙක් ගත්තාම ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම මනුස්සයා ගිහියන් අතර ලොක්කා. මේ අද බැවිදිච්ච සාමනීර ඕගොල්ලන්ට බෑ. ඔයගොල්ලෝ තාම ගෙදර ගිහලා රැයට කාලා බුදියන්න ආසයි. ඔය සුදුටි ගලවන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ අද පැවිදිච්ච සාමනීරට වඳින්න ඕනේ. ඒක බුදුහාමරගේ අණක්. ඒ වගේ තෙදක් තිබුණ කෙනෙක් තමයි මේ මේ නික්‍රෝධ සාමනීර. නැගිටලා නැගකට පස්සේ බුදු හාමුදුරන්ට අශෝක රජුරවන්ට දේශනා කරපු එක අගාරාණ ගාරාච උබෝ අඥාඤ්ඤ නිශ්චිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං ගිහි පැවිදි දෙපාර්ශ්වයක තුල මේ ශාසනය උස්සල තියන්න එතකොට ඒක යෝගක්ෂේමයේ පිණිස යනවායි කියලා ඉතින් කිව්වට පස්සේ එදා ඉඳලා අර ඡණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක රජුරන් බවට පත් වෙනවා. එක එක බණ පදයයි. ඒකට ওই විශාල දේවල් ඕනේ. ඒකට කියනවා දස් ශ්‍රවණානුත්තරිය කියලා. ඇහුණට පස්සේ ඒ සම්පූර්ණ මෙතෙක් අපේ තිබුණ අගයන් ආඩම්බරයන් වෙනස් කරලා ඒ වගේම බුරුමේ අනුරත රජුරෝ රට 107 කරා. බගාන් වල. කෙරුවට පස්සේ ඒ රජුරෝට උදව් කෙරුවේ මහායාන බුද්ධ ආගමේ අරිසංග කියලා જાතියක්. එනිසු රජුරෝ වවාගෙන කෑවා. තාම තියෙන සෙල්ලිපි වල මස් මෙච්චර ගිහිල්ලා දීලා තියෙනවා රජු රූපුවක් මෙච්චර ගිහිල්ලා තියෙනවා බුලත් මෙච්චර ගිහිල්ලා දීලා තියෙනවා කසාදම දවසේ ඉස්සල්ලාම ගෑණිත් ගිහිල්ලා දෙන්න ඕනේ හමුදුරන්. ඒ තමයි චාරිත්‍රය. ඉතින් රජුරෝ බොහොම මේක උපස්ථාන කරගෙන හිටියා. ඉතින් කවුරු හරි ඇවිල්ලා ගියා මේක මහා විකාරයක්. මේක නෙවෙයි සාසනික යන්න සාසනෙට යන්න ඕන නම් යන්න මෝලමියන් වල එහෙ ඉන්නවා මනුව රජුරෝ උන්වහන්සේ ගාව තියෙනවා මේ සාසනේ එතන තියෙනවා ත්‍රිපිටකය කියලා එකක් එතන ඉන්නවා සංඝයා ඒක කිව්වෙත් මනුව රජුරන්ගේ දේශේ ඉඳලා උඩට ගිය අරහන් කියන රජ හාමුදුර කෙනෙක් ඉනවා සිංහල හාමුදුර කෙනෙක් කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ ඊට පස්සේ අනවරත රජුරෝ කතා කරලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම බුද්ධ ආගමේ මමත් මෙන්න මෙව තමයි කර කර ඉන්නේ. නමුත් අපිට කියනවා මේ නියම එක මේක නෙවෙයි කියලා. ඊට පස්සේ රාජ්‍ය රෝගෙහිලා ඔය නිග්‍රෝධ සාමණේර වගේම මම හිතන්නේ නිග්‍රෝධ සාමණේර තමයි නහි වේරණ වේරාණි කිව්වේ මේ මේ රාජ්‍ය රෝග මේ අරහන් කියන හාමුදුරුව තමයි කිව්වේ අගාරා අනගාරාචෝ ධාත දෙක පිරිසුදු කරගන්න කිව්වට පස්සේ අර අනුරත් රජුරෝ කිව්වා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේක හරි පිරිසුදු මේකයි ඍජු මේක හරි අවංකයි මට දෙන්නකෝ කියලා. ඊට පස්සේ කිව්වා මනෝහර රජුරෝ ගාව තියෙන්නේ නියම ශාසනය කියලා. ඊට පස්සේ අනුරත් රජුරෝ ගිහලා කිව්වා අනේ අනුකම්පා කරලා අපිට දෙන්න මේ ශාසනය කියලා. මනෝහර රජුරෝ කිව්වා ඕගොල්ලෝ කොහොමවත් මිත්‍යාදිත්‍තිකෝ. දෙන්නේ නැහැ. අම්මා මුත්ත කිව්වත් දෙන්නේ නැහැ කියලා. ඊපස්සේ අනුරත් රජුරෝ ගිහලා මුළු රටම ඇල්ලුවා. මුළු රටම රජුරෝ ජීවග්‍රහයෙන් අල්ලගත්තා. ඇත්තු 32 දෙනෙක් උඩ තියලා ත්‍රිපිටකය අරගෙන ගියා ඔය මෝලමයන් වල ඉඳලා බගහන් වලට. ගිහිල්ලා රජුරණ බුදුහාමුදුරට සලකලා එදා ඉඳලා පුරුමි මේ ශාසන ඉතිහාසයේ ස්වර්ණමය යුගයට ගියා. ඒ කියන ඒ අරහන් කියන ස්වාමීන් වහන්සේ නමක් ඒ අනවර රජුරණ දීව පණිවිඩය නිසා. ඒක නිසා මේ දසනානුත්තරිය වගේම ශ්‍රවණානුත්තරයට ගත්තාම ඒක බුද්ධ දේශනයක් එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් කියන දේ කෙරුවට ඇහුවට පස්සේ ඒ මනුස්සයාට ලැබෙන සුත්තමේ ඥානය. චින්තාමේ ඥානයක්වත් භාවනාමේ ඥානයක්වත් නෙවෙයි. එදා තමයි වෙනස ඇති වෙන්නේ. එදා තමයි යා කල්පනා කරලා බලන්නේ අපි මෙතෙක් කල හරියට අනවරත රජුරෝ කරපුවා වගේ. ඒ හැමදෙරුණ සැලකුවේ මොනවද? බුලත් පුවත් දීලා, මස් දීලා, ගෑනු දීලා ලොකු සාසනයක් කරලා තියෙනවා. නෝ ශාසනය කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ මේ හාමුදුරුවෝ කියලා කියපු දේෙන් අර මනුව රජු රෝගාචරණ ත්‍රිපිටකය කියවලා. ඒ නිසා අපේ ජීවිතවලටත් යම් වෙලාවක එළියක් වැටෙන්න. එහෙම නැත්නම් වෙනසක් ඇති වෙන්න. එහෙම නැත්නම් අලුතෙන් හිතනද බුද්ධ බුදුහාමුදුරන්ගේ වචන වලට අහුම්කම් දෙන්නවා. ඉතින් මේ බුද්ධ ජයන්තියට එනකම් කවදාකවත් බණකට සූත්‍රය සාකච්ඡා කළා නැහැ. සාකච්ඡා කරුවේ අටුවාව සහ අටුවාවේ ටීකා එහෙම නැත්නම් ජාතක කතා එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතා විතරයි. සූත්‍රයක් අල්ලලා බණ කියන්න පටන් අරගත්තේ මේ 60 දශකෙ විතර වගේ. බුද්ධ ජයන්තිදිත් වෙලා තියෙනවා. මොකද මේ අනගාരിക ධර්මපාලතුමාගේ බලපෑමක් නිසා වජිරාගාමින ස්වාමීන් වහන්සේලාට කියලා තියෙන ඉස්සර වගේ මුල් තුස් තින් තුස් පැයේ බණ අහන්න බෑ මිනිස්සුන්ට. පැයක් බණ කියන්නේ කියලා. රේඩියෝ බණ පටන් ගත්තේ ඊට පස්සේ. ඉස්සර තිබුණේ හැන්දෑවේ කියලා පටන් ගත්ත හෙට උදේ වෙනකන් නටන බණයි, සූවිසි විවරණයි, මල් පාත්‍ය පූජාවයි තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ওই සූත්‍ර බණ කරන් පටන් අරගත්තේ. දැන් අපි පැවිදි වෙන්න නැත්නම් ශාසනය හොයන කාලේ අතනින් මෙතනින් සූත්‍ර දේශනා කරන ස්වාමීන් වහන්සේලා හිටියා. හීනේ තියෙන ධම්මාලෝක හාමුදුරුවෝ තව ප්‍රසිද්ධ හාමුදුරුවෝ තුන් හතර දෙනෙක් ඉතින් මට හොඳට මතකයි ගිහි කාලේ ඒ දන්න ස්වාංශනමක් බණක් කියනවනම් අහලා ඉන්න යාළුවෝ ඔක්කොටම ගිහිලා කියනවා අද රෑ 8ට බණක් තියෙනවා. අසවල් අහම්තුරු බණ කියන්නේ ඒ සංසේ සූත්‍ර දේශනා කරන්න කියලා. ඉතින් අපි රෙකෝඩ් කරගෙන නැත්නම් තියාගෙන නැවත නැවත අහලා බලනකොට මේ මේ අපිට කියලා දෙන්න හදන එකක් නෑ බුදුජානන්සේ කතා කරලා තියෙන කෙලින්ම මේ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්තති මේ වගේ මතු බුදු දකින්න මෛත්‍රී බුදුහමරෝ දකින්න බයිලාවක් නෑ ඒ වගේම අරයට මෙයාට වැන්දට උඹට නිවන් ලැබෙන්නේ නැහැ. දන් දුන්නට නිවන් ලැබෙන්නේ නැහැ. දන් දෙන්න ඕනේ. නමුත් මේක තේරුම් ගන්න එපා. තමන් කරන්න ඕනේ ඒ ඒ සවනානුත්තරී නැතුව ඒ දේ ඇවිල්ලා කනට ගහන්න නැතුව කනට වදින්න නැතුව අපි බන ඇහුවට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මම 1901 ළි ඉපදුනේ 92 තමයි අපවත් යුග පුරුෂයෙක්නේ අවුරුදු 91කට වැඩි ජීවත් වුණා මෙච්චර බණ කියන යුගයක් නම් මගේ ජීවිතේට මම දැකලා නැහැ කියලා. ඒත් රට නරක වෙන හැටි බලන්නේ කිව්වා. මොනවටද මෙව්ව බණද? අද විතර බණ කියන යුගයක් හන්දියක් හන්දියක් ගානේ බණ. හැම channel එකෙන් බණ. හැම රේඩියෝ එකෙන් බණ. හැම පත්තරේම බණ. රට යන්නේ කොහෙද? ගල්දුව පන්දිසාංශ කියනවා දැන් කාලේ කට්ටිය කියනවා මොනවද බණ වාගේ හැබැයි බන්නන් නෙවෙයි. නිකන් බන වාගේ මොනවදෝ කියන. මම දුන්නේ ඒ දෙනෝගේ වහන්සේකම ගෝලෙත් මම මං කියන බන නෙවෙයි දැන් කියන්නේ බයිලා. ඕගොල්ලෝ තමයි ඒකට තනිකර වගේ කියන්නේ ඕගොල්ලෝ තමයි උල්පන්දන් දීලා ඉල්ලුම සැපීම ක්‍රමයේ හැටියට මේ බන භාවනා කරන එක නෙවෙයි. ඒ කන පිනවන්න ඉල්ලුම සැපීමට යනවා. මම මේ සුද්ධවන්ත වෙලා මෙහි විතරයි හරි වැඩ වෙරෙන්නේ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. හාමුදුරන්ට එහෙම වැරද්දක් කරන්න බෑ ගිහියෝ සහයෝගය දෙන්නේ නැතුව. නිසා ගිහියෙක් හරියට කටයුතු කරන්න පටන් අරගත්තොත් ගමත් හදදැයි හාමුදුරුවත් හදදැයි ශාසනෙත් හදදැයි ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සමනානුත්තර කියන්නේ මොකද්ද? ඒ බණ ඇහෙනකොටම තමයි තේරෙන්න ඕනේ මේක බොක්කටම වදිනවයි කියලා. මේක අඩියටම වදිනවා. මේක නිකම් පින්ද දන් දීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක සඳහා යෙදෙන්න ඕනේ. ඒක සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවට යෙදෙන්න ඕනේ. ඒ දේ යෙදෙන්න මේ ලැබුණ ආත්මයට වැඩිය මෛත්‍රී බුදුහාමරෝ ඉස්සරහා කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක ප්‍රමාදයක්ද අප්‍රමාදයක්ද කියලා. ඒක වැඩ පමා කිරිල්ලක්ද නැත්නම් ආවාහ කිරීමක්ද කියලා. මෙච්චර ලස්සනද අපිට මේ කහ කැල දෙකට කැඩුවා වගේ සාසනේ හම්බෙලා තියේදී අපි තවත් මේක පස්සර දාන කතාවක්ද තියෙන්නේ කියලා. නමුත් මම එකක් දන්නවා. මේ වගේ කතාවල් කතා කරන්න ගියොත් එහෙම රේඩියෝ එකේ හරි ටෙලිවිෂන් එකේ හරි ගල් ගහයි. ගල් ගහන. ඒකයි මේ දොරවල් වහලා ලොක් කරගෙන මේ ඇතුළට දාලා කතා කරන්නේ වැඩේ ෂුවර් නැහැ. වැඩේ ෂුවර් නැහැ. මොකද මේ තරම්ම සමනානුත්තරය කියන එක අද තියෙන ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හැම වෙලාවෙම අපි මොනවද අහගෙන ඉන්නේ කණේ ගහගෙන බයිසිකල් බදින්නෙත් කණේ ගහගෙන රේඩියෝ කහන්න කාර් එක drive කරන්නේත් කණේ ගහගෙන ඉතින් නිතරම මේ සමණය තමයි තියෙන්නේ නා ඕනම සද්දයක් ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ඒ නිසා බුදුසසුන කියනවා එහෙම එකක් නැහැ කියන්න නම් බෑ එහෙම එකක් තියෙනවා තිබුණට පෙරම් පුරන කාලේ මාත් ඕක තමයි කෙරුවේ. බෙර සද්දය ඇහුවා, වීණා සද්දය ඇහුවා, දේශනා වලට ඇහුම් දුන්නා, මිත්‍යා දෘෂ්ටිකව පෙන්වන මේ කතාවල වලට ඇහුම් කන් දුන්නා. නමුත් බුදු වුණාට පස්සේ බුදුජානසී සඳහන් කරනවා සරුවච්චන් වහන්සේ යමක් දේශනා කරනවා. සරුවඥ ශ්‍රාවකෙක් යමක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්තති. ඉතින් ඒක හරි අමිහිරි. හරිම තිත්තයි. ඒ නිසා බුදුජානසයේ සඳහන් කරනවා මේ නිබ්බාන පටිසංයුක්ත දේශනා ඉක්මනටම අමතක වෙනවා කියලා සාසනය. මොකද අහගෙන ඉන්න බෑ නිකන් අහගෙන ඉන්නකොට නිකන් ඔය මේ සෝප පෙරක් බලනවා වගේ කට අරගෙන බලන්න ඉඳලා බෑ ඒකේ අහන අහන පදෙන් පදේට වචනෙන් වචනෙට හිතගත යොදවලා අහගෙන ඉන්න ඕනේ. ඒක නිසා අට්ටිකත්වා මනසිකත්වා සබ්බං සෝතෝ සමන්නාහරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති. ඒක අර්ථය තේරුම් ගන්න. ඒකට හිත යොදන්න ඕනේ මේ කියන දේ මුලැමැදාග දෙක ගැලපෙනවද? නැත්නම් ඊයේ කියපු වරණ මේක ගැලපෙනවද? මානසිකත්වා. ඔහිත සෝතෝ කන්නමාගෙන හිත යොමාගෙන සබ්බං චේතසෝ සමන්නාහරිත මේ gedara තියෙන දේවල් උණු පොල් කට්ටයි අරකයි මේකයි කල්පනා කරකට බණ අහන්න බෑ අහන වෙලාව ඒකට මෙහිත යොදාන්න භාවනා අහන්න ඕන ඒක ලේසි නෑ ඒක ලේසි නෑ හැබැයි ලේසි අපිට සංගීතයක් අහන්න එතකොට නම් අපි සංගීතය පිරිනු කරන්න අමනුෂ්‍යකය කියලා සංගීතයට ලොල් වෙලා අහගෙන ඉන්න පුළුවන්. මොකද බුදුමනක් අහනකොට එහෙම බෑ. ඒකේ ලොකු වගවීමක් තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුදුහාමුදුරු ඉන්න කාලේ සමහරලාට එක වනහලා බණෙන් නැගිටිනකොට මාර්ග අවබෝධ ලැබලා තියෙනවා. ඉතින් අපෙන් අහනවා ඇයි මෙච්චර බණ කිව්වට එහෙම ලබන්නේ නැත්තේ කියලා. බුදුජනක කියනවා මේ බුදුහාමුදුරන්ගේ බණකට හිත දැම්මට පස්සේ විනාඩි 15 යනකොට එයාට වේදනාව එන්න පටන් ගන්නවා. එයාර වේදනාව කාගෙන බන අහගෙන ඉන්න eBay. එතකොට මේ බනට මානසිකාරය ගියාට පස්සේ එයා දන්නවා වෙතින් සද්ද එනවා වේදනාව එනවා හිතවිලි එනවා එක්කම කපාගෙන ඔහිතසෝතෝ ධම්මං සුණාති කියනකොට එතන බරපතල මානසිකාරයක් යන්න eBay. මොකද මේක මයිකල් ජැක්සන්ගේ සින්දු නෙවෙයිනේ. රාගතාල නෙවෙයිනේ. මේක අහගෙන ඉන්නවා කියනකොට එතන මේ බන අහලම නෙවෙයි ලොකු භවනාවක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මානසිකාරයක් පවතිනවා. ඉතින් ඔය බාහ්‍ය දාරුචීරිය එහෙම නැත්නම් සුපබුදු කුට්ටි වගේ ඒවයිදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතක් කරනවා කටුකුරුන්දී ඒ සුපබුදු කුට්ටි කියන්නේ මේ කුෂ්ඨ රෝගියෙක්. එමණතයා මේ හිඟා කාලා ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට කොයි හරි ගෙදරක ළඟට આવොත් මිනිස්සු කීයක් හරි දීලා කන්න දීලා පිටත් කරනවලු. මොකද බුදියා ගත්තොත් ගෙපිලේ. රෑ 30 කින්දිරි ගන්නවලු. ආංගිරි ගන්නවලු බුළු ඇඟම කහනවා. ඉතින් බුදිය ගන්න දෙන්නේ නැති නිසා සුබ්බ බුද්ධි කියලා නම සුබ්බ බුද්ධ කියලා නමක් දාලා තියෙනවා. ඉතින් කවුරු හරි උකට සලකන්නේ මිනිහා එලව ගන්නලු. මේ මිනිහාගේ වැඩේම මේ කහ කහ කුෂ්ඨ රෝගය ඇවිදින දවසක් යනකොට මේ වගේ පිරිසක් වාඩි වෙලා ඉන්නවා දැක්කලු නිස්සද්දව. එයා හිතුවලු දන්සලක් වෙන්නේ නැති කියලා හිමීට කියලා පස්සේ වාඩි වුණා. වහලා බලනකොට මේ එකනේ බන කියනවා අනික කට්ටිය අහගෙන ඉන්නවලු. මේ මාංශය දැනගත්තා. දැන් මෙතන කෑමක් නැහැ. ඒකට සර්වචනාංශේ පරීක්ෂා කරලා බලවලු මේ පිරිසෙන් කවුද බන අහන්නේ කියලා. මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච හිඟන්න විතරලු බන අහන්නේ අනික් සේරම අන්‍ය විහිතයිලු. හිතා ගන්න පුළුවන් නේද? මේ බණට ආරාධනා කරව වටාත්ත පූජා කරව ඔක්කොමලා හිත අන්නේ වෙයි. දැන් මේ ඇවිල්ලා වාඩි වෙච්ච අර සුප්පුද්ධි කණ යමාගෙන බණාන්සුරු පුදුජානනාංශේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදී නවන් ඕකාර සංකීල සමිතියට ලස්සන මේ දැන් ආපෝ හිඟන්නේ කොට තේරෙන විදියට ධර්මයේ දේශනා කරනකොට ඒ මනුස්සයාට බණාගෙන ඉන්නකොටම මහ විශාල වෙනසක් වෙලා හිතවල දැන් මං අමු කුෂ්ඨ රෝගියා දැන් තැනක ඉස්සරහට කිව්වොත් බැනුම් අහන්න වෙනවා. තැනක යනකම් ඉඳලා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා වැඳලා කිව්වෝ ස්වාමීන් වහන්සේ බණ ටිකන මුලින් නම්ලා තිබුණු කලයක් උඩට හැරෙව්වා වගේ අන්ධකාරයේ ඉන්න මිනිසෙකුට පහනක් පත්තු කිරෝ වගේ අතරමං වෙච්ච මිනිහට අත දිගහැරලා පාර පෙන්නවා වගේ බොහොම ශ්‍රේෂ්ඨයි ස්වාමීන් වහන්සේ වාගේ වචනේ කියලා මේ මේ අර කුෂ්ඨ රෝගය ඇවිල්ලා වන්දනා කරලා බුදුහාමුදුර කියනකොට සංඝයා දැක්කලු මේ මිනිස්සයා මොකද්ද මේ කියන්නේ කියලා ඒකලියල මිනිසා ටිකක් බන පොලෙන් එහාට ගියාට පස්සේ එදා වදපු හරකෙක් ඇවිල්ලා ඇනලා මැරිලා. ඉතින් පහුවෙන්න බලනකොට මිනිහ තියෙනවා. ඉතින් බුදු සංඝයා ඇවිල්ලා කියන සාංශෝ වහන්සේට ඇවිල්ලා මෙච්චර ස්තුති කරපු මිනිසයාට මේ හරකෙක් කන්නලා මැරලා හිටියා බින්න පාත යනකොට අපි දැක්ක පාරයිනේ කියලා. ඊටට බුදුරජාණන් කියන ওই මනුස්සයා එනකොට දිලින්දෙක් යනකොට අදලිද්දෙක්. එනකොට මෝඩෙක් යනකොට පඬිතෙක්. මේ මනුස්සයා මේ ධර්මයේ අහලා මාර්ගඵලයක් ලැබුව කෙනෙක් අද තුෂ්ඨ දිවි විමානයේ විශාල විමානයක බොහොම තෙදවත්ව ගත කරනවා මේ බණ අහලා ඒ මනුස්සයට වෙනසක් සිද්ධ වුණයි කියලා. එවැනි දස දේශනානුත්තරියක් කියන එක ඒ මනුස්සයාගේ ග්‍රහ යෝගයක් ශරුවචන්නාංශිකෙත් විකූර්වණයක්. ඉතින් ඒ වගේ දෙයක් දිහා බලනකොට පේනවා ඒකේ එදා වෙච්ච එකක් නෙවෙයි කාලයක් පෙරම් පුරාගෙන පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒ හරියට සම්බන්ධ වෙච්ච වෙලාවේ පේනවා මේ මනුස්සයාට බනහගෙන යනකොටම ඒ වෙන්න ඕනේ වෙනස මනසේ රුචි අරුචිකම් වල වෙනස පෞෂත්වයේ සිද්ධ වෙනස වෙනවා. ඒක කවදාකවත් බෙරණ දෙරසක් යහුවට වෙන්නේ නැහැ. කවදාවත් වීණා සද්දයට වෙන්නේ නැහැ. කවදාකවත් මේ මිත්‍යා දෘෂ්ටිකෝ කියන ලස්සන දේවල් වල නැහැ. ඉතින් ඒ නිසා ශ්‍රවණානුත්තරිය කියන එක දෙපැත්තෙම සහයෝගයක් තියෙන වෙන සරුවච්චන් වහන්සේගේ ධර්මය මේ වරුසාව වගේ කියන ප්‍රදේශ වලට වහිනවා රටටම වහිනවා තැන් තැන් වලට වහිනවා Tamange භාජනේ එළිය තිබ්බේ නැත්තම් වතුර පිරෙන්නේ නැහැ බුදුන් ස්වාමීන් වහන්සේලා කියනවා ධර්මයේ වහිනවා භාජනේ එළිය තිබ්බනම් වතුර පිරෙයි ඒකල කියනවා හිතන්නේ කියලා කට ලොකු බඩ පුංචි වාදනයක් තිබ්බනම් ඉක්මනට වතුර පිරෙයි. හැබැයි ටිකයි. කට පුංචි බඩ ලොකු වාදනයක් තිබ්බනම් ටික ටික පිරෙන්නේ හොඳට ඉතුරු වෙනවා. නමුත් වාදනේ හිලක් තියෙනවා නම් වැස්ස වෙලාවට පිරලා තියෙනවා. අනික් වෙලාවට වතුර බහලා යනවා. ඒ වගේ ධර්මයේ ඇහෙනකොට ඒක සුණාත ධාරේත තරාත ධම්මී කියන විදිහට මේක ඉස්සලා හොඳට සීබුතිය ගල අහන්න. අහලා ඉවරලා ඒක ධාරණය කරගන්න මේ මම මෙතෙක් අහපු දේවල් වල එක බලනකොට මේක ඇත්තටම අර්ථ කුසලයක් සුභ සිද්ධිය සලකයිද කියලා. වෙන කවුරුත් බෑ Tamanට වැටෙන්න ඕනේ. මේක ණය විපස්සනාට ගැලපෙනවා. ආකාර පරිවිතක්කයට ගැලවෙනවා කියලා. එහෙමනම් විතරයි ඒ අහපු දේ අපි පරිශ්‍රණයට දාන්නේ. සොයා බලලා උත්සාහ කරන්න. නිසා සුනාත ධාරේත චරාත ක්‍රමයට යන්න ඒ සුනාත කියන ඇහෙන සුතමේ ඥාණය තමයි මේ මූලිකම අවශ්‍ය කරන්නා වූ මේ උත්ප්‍රේරණ ශක්තිය කියලා කියන කැටලිටික් ඉෆෙක්ට් කියලා මේ මනසට تعلق කරලා දෙනවා. දීපිලා ඉඳලා මේ මනසා ඔය හරියට ඇබ්බැහියකට ගියා වගේ දිගින් දිගට දිගින් දිගට ඒකට යන්න පටන් අර ගන්නවා කවුරු මොනවා කිව්වත්. මට හොඳට මතකයි මට ඉස්සල්ලාම ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ සතිය කියන එක ඇවිත් වෙලා. මට කියලා දුන්නේ සුදු ආම්දුර කෙනෙක්. බැනලා බැනලා බැනලා බැනලා කියලා දුන්නා. මං ගියානේ. උඹලගේ જાතිය අම්මන જાතියක්. මෙච්චර වටින ධර්මයක් තියාගෙන මේ සුද්ධ හදන ආර්ථිකයක් පිටිපස්සේ යනවා. මේ සුද්ධ හදන මේ තාක්ෂණයක් පිටිපස්සේ යනවා. ඒගොල්ල මහා ලෝකෝට උඹලා බයිලා කතා කරනවා. අපි ධර්මදීපේ කට්ටිය කියලා. හැබැයි එක එක්කක් දන්නේ බුදුහාමුදුරෝ දේශනා කරුවේ සතිය බව. බුදුන්සේ දේශනා කරේ අප්‍රමාදේ බව කවුරක්වත් දන්නේ. ඒගොල්ලෝ මේ බොහොම බරපතල වචන කතා කරලා කියනවා මට හොඳට තේරෙනවා පටිච්ච සමුප්පාදේ. මට හොඳට තේරෙනවා අනිච්ච දුක්ඛං අනත්තං. මට හොඳට තේරෙනවා ආරාම වෙනවා කියලා. නමුත් වැඩේ පටන් ගන්න කවුරක්වත් නැහැ. ඉතින් මම ගොඩාක් තර්ක කරයි හාමුදුරුවොත් එක්ක. ශාන්තික අසාධාරණයි මට බණින් එක. මට පොඩ්ඩ සතිය කියන එක කියලා දෙන්න. අපි දෙන්න ඊට පස්සේ මටත් ආයුධයක් දෙන්න ඊට පස්සේ ගහගමු කියලා. අවුරුදු 8ක් ගියා. අවුරුදු 8ක් ගියා මට මේ සතිය කියන්නේ මොකද්ද? කොහොමද මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන ගල් ඉලන්දාරියේ මේ සතිය ජීවිතයට ලං කරගන්නේ කියන්නේ. ඉතින් සමහරවිට මට ලොකු හැඟීමක් ඇති වෙලා මං කෝ අනේ සාන්ත මේ පිස්සු කිල්ල වැඩන්නේ මං පැවිදි වෙනවා. උඹ උඹ අද පැවිදුනොත් හෙට සිවුරු අරිනවා. මං දන්නවනේ උඹට තියෙන ගාය. ඒක බෑ. කවදා හරි පැවිදි වෙයන් පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට යනකම් සතිය වඩපන්. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මං කව ස්වාංශ මම ගිහිල්ලා එම වාඩි වුණොත් එහෙම භාවනා කරන්න කියලා මිනිස්සු ගල් ගහයි. මොකද ඒ තරම්ම දාංගලයක් මට තියෙනවා. ඉඳගෙන ඉන්න තියා ඉඳගෙන ඉන්න මිනිහෙක් දැක්කත් ඇඟට හැප්පෙන එක මං කරන්නේ. ඉතින් ඕනේ නෑනේ ඉඳ ගන්න ඕනේ නෑනේ. ඒ දින්දා ජීවිතේ සතිය පිටවවා. මං කව සක්මන් කරන හැම දැක්කොත් කියාවි මං කෙල්ලෙක් යාළු වෙන්න කියලා කෙල්ල තරහ වෙච්ච නිසා අප්සෙට් ගහලා බූට් එක කාලා සක්මන් කරනවා කියලා. නැත්නම් බිස්නස් කරන්න කියලා බිස්නස් කරදිලා සක්මන්. උඹට මං කිව්වේ නෑනේ සක්මන් කරන්න කියලා. උඹට මං කිව්වේ උදේ දත්ම දිනකොට කවුරුත් නෑනේ. දත්ම දිනකොට දත්ම දින බව බලපන්. මොකද ඕමේ වබේ පුතේ නෑනේ. ඕක තමයි යකෝ තෝ මැත්ත කියන්නේ. ඔබට මේ වෙන ක්‍රමයේ කියලා දුන්නාට ඔබ මට කියනවා බද්ද පරියන්කේ ගහන්න බෑ කියලා මට භාවනා කරන භාවනා ශාලාවක් නැහැ කියලා මට සක්මන් කරන සක්මන් මල්ලු නැහැ කියලා වෙලා නැහැ කියලා මම කිව්වේ නෑ ඔබලට. මම කියන්නේ දත්මඩිය කොට බලපන්. ඉතින් මම ගිහිල්ලා පැයක් විතර ඒ ශාන්තට කියලා දෙනවා මේ දත්මඩිය කොට මෙහෙම වෙන්නේ ඔච්චර තමයි. ඔය ඔක්කොම ආනිසන්ත ටික ඕකේ තියෙනවා. ඊට පස්සේ කිව්වා වැසිකිලි කැසිකිලි කරනකොට මොකද වෙන්නේ බලපන්. ඉතින් මං කොහොමද මේව කරොත් හැක මේ ගඳ කිලිය කරන්න පුළුවන් අඩ වැසිකිලි කරොත් හැකයි. ඕක තමයි තෝත බෑ කියන්නේ. ඕක තමයි තෝ මැට්ටා කියන්නේ. ඊට පස්සේ කියනවා මං තවත් එකක් තියන් ඉන්න උලන් කියන්නම්. දැන් ටිකක් යාළු වෙලා. මට කහපාට දකින්නට තද වෙනවා කිව්වා. එයි හම්දුර මොකද හාමුදුරුව කරන පිස්සු කෙලි නිසා. ඒ නිසා මට ගමක විදිනකොට හරි කොහේරි අසුසු කහපාට දකින්නකොට මම සතුටුමත් වෙනවා කිව්වා. මොකද මටත් ලාවට එළෙදී තියෙන හාමුදුරුව පෙන්වන්නම බෑ. ඒ මොකද අපි ඉන්න විශ්වවිද්‍යාලේ එනවා හාමුදුරුව නාට්‍ය බලන්න. කහ පාටට වැහෙනවා. නාට්‍ය ශාලා. ඉතින් මට හිතෙනවා කො මේ අපිට සිල්පද සමාදන් කරනවා නාට්‍ය ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපට ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාවදන් සමාදියාම කියලා හාමුදුරුවෝ ටිකට් අරන් ගිහින් නාට්‍ය නාටකම් බලනවා. ඊට පස්සේ මං කිව්වා මාත් දැන් කහපාට දගෙනකොට සතිමත් වෙනවා. අනේ සාරියක් ඇඳගෙන යනවා දගෙනකොට කහපාට ඔන්න සතිමත් වෙනවා. ආමුදුරෝ බලන්නයි සතිමත් වෙන්නේ කහ සාරිය දගෙනකොටත් සතුටුමත් වෙන්න පටන් ගත්තා. අවුරුදු 8ක් විතර මේක කර කර කරගෙන ඉන්නකොට මේක දිරවන්න පටන් ගත්තා. ඉඳ ගන්න නැතුව ඉන්න බැරුව ගිනවා. සක්මන් නොකර ඉන්න බැරුව ගියා. ඊට පස්සේ හොරෙන් හොරෙන් එහෙම කරන කට්ටිය ළඟට ගිහිල්ලා ආරංචි වෙන්න දෙන්නේ නැතුව කාටවත් ආරංචි වෙන්න දෙන්නේ නැතුව නිකන් රහස් කුමන්ත්‍රණයක් කරනවා වගේ තමයි හැංගිලා පැයක් භාවනා කරන්නේ. ඒත් නොලෝදියක් තේරෙන්නේ. මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. නිල්ලම ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. ඉන්න හරියක් ඉන්නේ සුද්ධෝ. උන් සුද්ධ ඉංග්‍රීසියෙන් කතා කරනවා මට තේරෙන ඉංග්‍රීසියකුත් නැහැ. එක දවසක් එදා පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක් ජර්මන් හාමුදුරු කෙනෙක් මයි ළඟට ඇවිල්ලා කිව්වා ඔයා විතරයි එකම සිංහලයා ඉන්නේ මෙතෙන්ද ගොඩින් මහත්තයා කිව්වා ආවොත් අනුග්‍රහ කරන්න කියලා මොකද්ද කරන්න භාවනාව කියලා මගේ ඇඟේ හීතල වෙලා ගියා මොනම භාවනාවක්වත් මම දන්නේ නැහැ මම පැයක් වාඩි වෙලා ඉන්නවා ඊට පස්සේ මං කිව්වා අනේ මට එහෙම කියන්න මොනවක්වත් දන්නේ නෑ නෑ මං එහෙම බලපෑම් කරනවා නෙවෙයි මොකද කරන්නේ කියලා. මං කිව්වා සමහර වෙලාවට කරන්න දෙයක් නෑ නේ බලපෑම් කරන නිසා කිව්වා හුස්ම දිහා බලනවා. ඕනේ ලොකුම භාවනාවනේ හොඳම භාවනාවනේ ආනාපාන සති භාවනාව කියනකොට මගේ ඇඟ හීතල වෙනවා. දැන් තවත් ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද කියන්නද? දැන් ඒක කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ කියලා. මං කිව්වා මන් දන්නේ මොනවද වෙන්නේ කියලා නිින්ද යනවා කියලා. බොහොම හොඳයි කිව්වා. ආනපාන බලබල ඉනකොට එහෙම නොදෙනී යනවනම් හරිම ෂෝක් කියලා මම දැනගත්තා මේ ආපුරණ පිස්සු. මේ භාවනා කරනකොට නිින්ද යන එක හොඳයි කියන්නේ කියලා. මම ඉතින් කරවමන හිතේ තියාගෙන හිටියා මොකක්ද කියන්නේ කියලා. අවුරුදු 3කට විතර පස්සේ ඥානාරාම ස්වාමීන්ගේ පොත බැලුවා. සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන. ඒකෙදී ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තමන් භාවනා කරන අරමුණ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය සංසිඳීමට යනවනම් බලපු කර්මස්ථානයේ සංසිඳීමට යනවන ඔය කියන සද්ධාව ඇති වෙන ඔය කියන ප්‍රේමය පහළ වෙනවා ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න කියලා. අවුරුදු 3කට පස්සේ තමයි මට අර හාමුදුරුවෝ කියපු එකයි මගේ අත්දැකීමයි ඥානාරාම ස්වාමීන් වහන්සේගේ මේ වචනේ සම්බන්ධ වුණේ ඒත් අවුරුදු ගාණක් මේක අහගන්න මේක හගිස්ස ගන්න කවුරක්වත් මට හිතියේ නැහැ. කිසිම කෙනෙක් ගාම මේ වාගේ කමඨාන් සුද්ධ කිරීමක්වත් මේ වගේ භාවනා මධ්‍යස්ථානවත් ගුරුවරුවත් මං කියන 80 දශකේ කවුරක්වත් නැහැ. 88 වෙනකොට තමයි මට හිතුනේ මේ ඥානාරාම ස්වාමීන් කියන මිනිස්සයා මං හිතුවේ බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක්. මොකද මං හසංගය ඇතුළු කරලා තිබුණේ නැහැ. පස්සේ එක්කෙනෙක් මයිලකට කිව්වා මට පොඩි සම්බන්ධයක් තියෙනවා වෙලාවක යන් කියලා. ඊට පස්සේ තමයි ඇවිල්ලා පැවිදි වුණේ. එදා මට හිතුණා ආයේ අම්මා මුත්තා කිව්වත් මෙතනින් නම් යන්නේ නැහැ කියලා. ඒ ඇති වෙච්ච මේ පිරිච්ච ගතිය. F2 දස්සනානුත්තරයයි. සවනානුත්තරයයි. හොබවනවා. ආසනයක වාඩි වුණාට පස්සේ ඒක හොබවනවා. එහෙම නැතුව ආය වෙන ශේසත් මුරායුධ කඩු ආයුධ මොකක්වත් ඕනේ නැහැ. මයි ළඟ තිබුණාට ඒ අර දාංගල් ගති දකින්නකොට මට හිතුණා මේක හම්බෙන දෙයක් නෙවෙයි අවුරුදු 90ක් 80ක් පරණ මිනිස්සෙක් මම ගල්ලි ලන්දාරියෙක් මං හිතාගත්තා ගන්න තින උප්පරිමේ ගන්න ඕනේ කියලා. ඉතින් වගේ වෙනස ඇති වෙන්නේ පොඩි සුතමේ ඥානෙකින්. මේ එක්කෙනෙකුටවත් නොලැබිලා නැහැ. නමුත් මේගොල්ලෝ සුතමේ ලාභේ තියෙන ඥානෙ තියේදී අනේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවනේ. මහත්ය රට ගිහිල්ලා එනකන් එන්න එපායි. එහෙම නැත්නම් බැංකුවේ ගිණුම ඉතුරුනකම් ඉන්න එපාය කියලා අර ලැබිච්ච දසනානුත්තරේ පැත්තක තියලා සවනානුත්තරේ පැත්තක තියලා ගෙදර ගිහිල්ලා ඉතින් ගණන් හදා හදා ඉලක්කම් ගණන් කර කර පහිනවා මං කියන්නේ කඹරනොයි කිය. මං කියන්නේ කඹරනොයි කිය. උදේ සඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කාටද හම්බ කරන්නේ? හම්බ කළ දෙන සේරම මිනිහට වෛර කරනවා. දරුවන්ට හම්බ කරුවොත් දරුවා අම්මට අපටයි වෛර කරනවා. සහෝදරයන්ට හම්බ කරන්න උන් අවෛර කරනවා. එහෙ ලෝකෙක ඉඳගෙන ඒත් මැරෙනකම් මේක තේරෙන්නේ නැහැ. දසනානුත්තරී කියන්නේ මොකද්ද? ශ්‍රවණානුත්තරී කියන්නේ මොකද්ද? බුදුන් දකින්න බුද්ධ ශ්‍රාවකයට අහුම්කම් දෙන්න කණින් ඇදගෙන යන්න eBay. ඒත් ප්‍රශ්නයක් නැහැ. කණින් ඇදගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ සරුවච්චන් වහන්සේ ඔయిత ඉස්සල්ලා මේ කාශ්‍යප සරුවච්චන් වහන්සේ කාලේ ඒ ගටිකාර බ්‍රාහ්මණයාගේ යාළුවෙක් ගටිකාර කියලා කියන්නේ මැටි වලන් හදන මිනිහ. එයා මේ මැටි වලන් කරන මේ කුඹල කාශ්‍යප සරුවච්චන්සේගේ ප්‍රධාන ගහපති රත්නේ. ඉතින් දවසක් මේ ජෝතිපාල මානවක යනවා නෑදාකමට යාළුකමට අර ගටිකාර බ්‍රාහ්මණේ ගාඩිය පස්සේ කියනවා මචං බුදු කෙනෙක් පහල ඉන්නවා යන්න බලන්න කියලා. ඒකට මේ ජෝතිපාල කියන්නේ අපේ ගෞතම සරුවච්චන් වහන්සේ වෙන්න ඉන්න මහබෝසතාණන් අඹ කාලා ලණුවක් යකෝ ওই තට්ටිය දකින්න දකින්න ගානේ රහත්මයි කියලා කියනවා බුදු උණයි කියලා කියනවා ඔබ මහා පිස්සෙක් නේ මම යන්නේ නැහැ කිව්වලු දැන් එතකොට අර ගටිකාර පොඩ්ඩක් පස්සට ගහවල දැන් මේ මනස මේක ගන්න කැමති නැහැ ඊටසල මම මේ හොඳට කන්න දීලා නෑ තේ එකක් දීලා කිව්වලු මම මේකට ඇත්තෙන්මයි කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා යන්න බලන්න. මං දැන් උඹට කිව්වනේ උඹ හැම එකාම දෙන දෙන ලනු කනවා. මම්ම ඔය ලනු කන්නේ මං කවදාකවත් පිළිගන්නේ මං ආවේ උඹට ඌ අහන්න නෙමෙයි කියලා. ඉඳලා කමන්නේ වලින් ගෑනට නාන්න කියලා. දැන් දෙන්න ගඟේ නානවා. නානකොට මේ ගටිකාර විසුණුල යකෝ මගේ හොඳම යාළුවා. මේ මිනිස්සයා මේ බුදුහාමතුරු පහළ වෙලා දස්සනානුත්තරයට කැමතිත් නැහැ, සමනානුත්තරයට කැමතිත් නැහැ. මං කියන කින් දෙයට හරස් කපනවා. දැන් මෙතන කරන්න දෙයක් නැහැ. හොඳට අත දාලා ඇල්ලගත්තලු කෙස්සල් නනකොළු වර යන්න බුදුන් දකින්න කියලා. ඒක ජෝතිපාල වැළුවලු යකෝ මේ මනුස්සයා කවදාකවත් නෙතේ මේ තරම් මොකද්ද මේ සැරෙන් කතා කරන්නේ මට සැරයක් කිව්වා. ප්‍රතික්ෂේප කරා. දෙසරයක් කිව්වා ප්‍රතික්ෂේප කරා. කෙස්සල්ෙන් අල්ලගත්තලු. ඒ දැන් කරන්න දෙයක් නැහැ. එහෙම බුදුහාමරෝ දකින්න ගියා. ආයේ ජෝතිපාල මානවකේ ආවේ නැහැ. එතනම පැවිදි වුණා. මේ බුදු වෙන්න ඉන්න බුද්ධහාමුදුරයන් වහන්සේ නමක් අවසාන බුදුහාමුදුරෝ දැකලත් ඔය මුඩු මහානා බුදු කෙනෙක් වෙන්න බෑ. උඹ ලනු කාලයි කියලා වෙන්න පුළුවන්. ඒත් ගියාට පස්සේ ගටිකාර බ්‍රාහ්මණය ගෙදරාවට ජෝතිපාල බ්‍රාහ්මණය ගෙදරාවේ නෑ. වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර නරක වැඩ කරගෙන ඉන්න කවුරු හරි දැක්කත් ඒ මනුස්සයා කොයි වෙලාවෙ සවනානුත්තරී ලැබෙයිද කියලා කියන්න බෑ. ඒකයි මේකට අනුත්තරී කියන්නේ. මේක උත්තරීතරයි. ඇහුණට පස්සේ මේ මිනිස්සේ ආයේ දෙසරයක් කල්පනා කරන්නේ නැහැ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවද මහත්ය රට ගිහිල්ලා එනකන් ඉන්නවද බැංකු වෙන සම්පූර්ණ වෙනකන් ඒව මොකක්වත් නැහැ. ඒ තරම් වෙනසක් කරන්න පුළුවන් එකම දේ බෙර සද්ද නෙවෙයි, වීණා සද්ද නෙවෙයි, දක්ෂ කත්තියන්ගේ සද්ද නෙවෙයි, බුදුහාමුදුරන්ගේ බ්‍රහ්මස්වර, අෂ්ට බ්‍රහ්මස්වර සද්දේ. එහෙම නැත්නම් බුදුජානනාථගේ ශ්‍රාවකයෝ දේශනා කරන මේ ධද්දා සද්ධාර්මයේ ඒක අහන වෙලාවේදී මේ මං අහන්නේ බණය කියන එක දැනගන්නකම එහෙම නැත්නම් අහන බණට කරන ගෞරවය අපි කියනවා ධර්ම ගෞරවය කියලා ඕනම මේ මේ විශ්ව ඕනම තැනක අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න තියෙන දේ තමන් දන්න ධර්ම ගෞරවය ධම්මෝ විනානත්ත්‍ය පිතාච මාතා කියලා අපිට කියලා දෙනවා. උඹට අම්මගේ අම්මේ තාත්තෙක් නෑ ධර්මෙන්තොර. ඉන්න අම්මලා තාත්තලාට වැඩි යමක් ධර්මයෙන් කරනවා. ඉතින් ඒකට අපි ලෑස්ති නම් අන්න දර්ශනානුත්තරිය අන්න සමනානුත්තරිය ලැබෙනවා. දැන් අපි කියනවනේ නෑ නෑ බණ නම් ඇහුණ තමයි වයිස්කින් අහලා ඉන්නම් ගෙදර යන්න හදනවනේ. බණ ඇහෙනවා මම නෝනට කියලෙන්නම්කෝ. ඔය කොච්චර සෙල්ලම් කරුවා ගෙදර ගෑණිකෙන් ෂේප් වෙලාට බෑරි කියලා බණ අහලා ගෙදර යනවා වයිස්කින් අවසරය අරගෙන ඉන්න. අනන්තවත් කතා ප්‍රවෘත්ති තියෙන අපේ අටුවාවේ ඒ ගියා ගියාමයි ආයෙ උන්දට වයිස්කින් අවසර හම්බ වෙන්නේ නෑ. දේවනසය දන්නවනේ. දැන් මේ බුදුහාමුදුරගේ බණ ගියත් එහෙම ගෙදර ගෑනට බැනුම් ගන්න වෙන්නේ. මම මේ ගෑනු පැත්ත හැරලා තමයි බණ කියන්නේ. අද අද ලංකාවේ පැවිදි වෙන්න ඉන්න විශාල තරුණ පිරිස වලට ඉඩ නොදෙන්නේ අම්මලා. ඇවිල්ලා ඇදගෙන යනවා. මෙහෙට ඇවිල්ලා ඇදගෙන යනවා. එහෙම සෙල්ලම් කරන්න බෑ ස්වාමීන් වහන්සේ අපේ බූදල් කවුද බලාගන්නේ? එහෙම ඕනේ ඕන වෙලාවට කරන්න බෑ. ওই චීන මහත්තයෙක් ඉන්නවා. තාත්තා කිව්වලු මං උඹේ වැඩවලට අත තියන්නේ නැහැ කියලා. මයින් ඇවිල්ලා අහනවා සාංශමේ දෙමාපියන්ගේ අවසර අවශ්‍යද පැවිද්දට අවසරයක් නම් කවදාකවත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බුද්ධ ආගමේ නෙවෙයි. මොකද අවසර එපා. ආශිර්වාදයක් ඉල්ලගන්නේ. දෙමාපියන්ගේ ආශිර්වාදයක්. නෑ තාත්තා කිව්වලු මම උඹේ වැඩවලට ඇඟිලි ගහන්න මම කිව්වා ඒ හොඳටම ඇති. ආයේ තාත්තා බුද්ධ ආගමට ගන්න යන්න එපා. ඒ අවසරය යන උඹේ වැඩේ කරගෙන ඵලයන් කියලා. ඒ නිසා සවනානුත්තරේ කොච්චර ලැබුණත් අපි මේ ඇති කරන තියෙන ගිහි බන්ධන නිසා අපි හැම වෙලාවෙම යනවා ඒ වගේන් අවසර ලැබෙනකම්. ඒක නිසා තියෙනවා මෙතන හිතුවක්කාරකම මෙතන තියෙනවා ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයක් මෙතන තියෙනවා රැඩිකල් වාදී ක්‍රමයක් ඔය ඔක්කොමලා සනසවාගෙන අපි මේ දීලා තියෙන පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරගෙන ඔය වැඩේ කරන්න බැරි නිසා මම කියන්නේ දකුණට සිග්නල් දාලා වමට කපන්න නිකන් දකුණට අත දාගෙන යනවා මම යන්න හදන මේ පැත්තට වගේ කියලා. හැබැයි ඉන්දෝ ගන්ටක් ගාලා වමට කැපුවා. කාටවත් හොයන්න බෑ. ඒයි කලින් සිග්නල් දාලා තිබුණේ. මේ පැත්තේ මාත් කෙල්ලොත් එක හරියට ඇසුරු කරගෙන හිටියා. ඔක්කොම හිතුවා ඒක ගෑනියක් නෙවෙයි දෙන්නෙක් ගනි කියලා. අම්මා මට කියනවා අනේ පොඩි පුතා උඹලා කිව්වා තේරෙන්නේ නැහැ. උඹට මොනවාරි සම්බන්ධයක් තියෙනවා නම් රැක අඬ ගන්න වරේ මං දොර අරින්නම් දරුවෝ හිටියට කමක් නැහැ කිව්වා. ඒ තරමටම මම අම්මත් එක්ක ගත කරනකොට අම්මා දන්නවා මේක කොයි වෙලාවෙ මොනව කරයිද දන්නේ නැහැ කියලා. මගේ සැලසුම තියෙන්නේ කිසිම බන්ධනයක් නැහැ. අහුවෙච්ච වෙලාවේ පැන්නා කාටවත් අල්ලන්න බෑ. මේ ඉන්න එක්කෙනෙක්වත් මං තරම් දක්ෂ නැහැ. මූණ දිහා බලාගෙන මම මේ කියන්නේ. එක්කෙනෙක්වත් දක්ෂ නැහැ. ඒ මොකද මේ පණවිඩේ ආවට පස්සේ ආයේ කාටවත් හති කරලා දෙන්න දෙයක්, ඔප්පු කරලා වෙන්න දෙයක් නැහැ. ඒ වැඩේ කරගෙන යනවා. එහෙම දෙයක් කරන්න කොලා එකම ਸਰුවචන්හන්සේ විතරයි. ඊට පස්සේ ਸਰුවචන්හන්සේ දේශනා කරන ලාභහනුත්තරියක් කියලා එකක්. මේ ජීවිතයක් ලැබිච්චාම අපිට ලැබෙන ලැබීම් වල උත්තරීතර ලැබීම් මොකද්ද කියලා. බුදුසසුනන්සේ තමන් වහන්සේගේ බෝධිසත්ව කාලේ සීපත් කළා කියනවා දරුවෙක් ලැබීම ලොකු ලාභයක්. කොල්ලෙක්, කෙල්ලෙක් ලැබීම, අත්තු අස්සෝ ලැබීම භවභෝග සම්පatti තමයි අපි අපේ දරුවන්ට ප්‍රාර්ථනා කරන දන් දීලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද දැන් මේ ආත්මි බුරියා ඉන්දියාපම් පූජා කරන ලබන ආත්මි බුරියානි ලැබේවා ඕකනේ ඉතින් එකම දේ ඉතින් බණ කියලා කියන්නේ ඉන්දියාපම් පූජා කරනවා ලබන සැරේ බුරියානි ලොකු බිඟානක් ලැබේවා ඉතින් ඒකට තමයි ඔකට කියන්නේ දානක එක්ක කියලා ලොකු ස්වාමීන් වහන්සේ හරි කැමැති කට්ටිය ඔය භාවනා කරනවට වැඩිය දන් දෙනවා සිල් රකින්නට වැඩිය දානකට එහෙම යන්න ලෑස්ති නම් අම්මා රහු බැඳලා යන කූඹි රැණක් වගේ දාමයට යනවා. මොකද ලබනාත්මෙ මට දරුවෝ ලැබේවා. භවභෝග සම්පatti ලැබේවා. ඉතින් අද තියෙන බෝධි පූජා ප්‍රමාණය දිහා බලනකොට පුතෙක් හම්බ වෙන්න කී දෙනෙක් වතුර එකක් අරගෙන වටේ කරකිනවා. දුවක් හම්බ වෙන්න. පිටරට යන්න වීසා හම්බ වෙන්න. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. ඉතින් ඥානানন্দ හාමුදුරුවෝ කියනවා ඉස්සරනම් සාසනය තිබුණේ එකයි. ඉල්ලන්නේ නිවන. දැන් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඉල්ලන්නේ මොනවද? පිටරට යන්න ලැබේවා. ඉංග්‍රීසි ලැබේවා. දරුවෝ ලැබේවා. අරයාගේ මෙයාගේ මේක මේක ලැබෙව කරන බුදුහාමුදුරුවෝ නිකමට හරි අර භෝග හමුද හිටියොත් මොකද වෙන්නේ කියලා හිතන්න. අපේ හුන්දලාගේ මේ බුදුහාමුදුරුවෝ සාක්ෂි කරගන්නව බඩ වඩා ගන්න. හැබැයි බුදුහන් කෙනෙක්ව තියෙනවා. ඒව නැත්තේ නැහැ. බුත්තලාභේ, ద్వාරකාලාභය, ලාභ සත්කාර තියෙනවා. ඔස්සේරම හීනෝ ගම්මෝ බෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. වයි හීනයි නීචයි, ග්‍රාම්‍යයි, පෘතජ්ජනයි. කවම දාකවත් දිනට යොමු කරන්නේ ඒ වෙනුවට බුදුජනන්සේ සඳහන් කර තිනවා බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව මෙච්චරයි මනුෂ්‍ය ජීවිතයේ ලොකුම සම්පත්තිය. කිංසූද ලද්දම් පුරිසස්ස සෙට්ටම් කියලා බුදුචාන් සාමේ අත්තාලවක යක්ෂයා බුදුචාන්සේ ගහනවා මොන ලැබීමද ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය උත්තර දුන්නේ නැත්නම් ගහනවා උසල සක්වල ගලේ කියලා. බුදුන් කියනවා මම ඔබට මොම කොහොම කරක්වත් මාව සක්වල ගලේ ගහන්න හම්බෙන්නේ නැහැ. මම උත්තරේ දෙන්නම් කියලා අහනවා. කිංසූද විත්තම් පුරුෂත්ත සෙට්ටා. මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මොකද්ද? මනුස්සයාට. සද්ධිහිද විත්තම් පුරුෂත්ත සෙට්ටා. බුදුහාමුදුරුවෝ කියන සද්ධාහ තමයි ලොකුම වස්තුව. යක්ෂයා පස්සට යනවා. ඒ නිසා අපි හිතනවා බුදුහාමුදුරුවෝ සද්ධාහට කරකිරුවේ නෑ. ඒක මේ Hindu ආගමේ තියෙන එකක්, කතෝලික ආගමේ තියෙන එකක් නෑ. අපි හැම දිනම වැඩි පටන් ගත්තේ සද්ධාවෙන්. අපි මේ සංඝයා ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් සිල්ගත් කෙනෙක් ගැන කතා කරන්නේ. අපි මේ සිල් ජීවිතය කතා කරනකොට දුෂ්කරතා පහළ වෙනවනේ. අපි මේ වගේ තැනකට ඇවිල්ලා දෙන දෙයක් කාලා දෙන පැතුරක බුදියන් ඉන්නකොට අපහසුකම් පහළ වෙනවනේ. ඉතින් අපි කවදා හරි හිතන්න අපිට ඇති වෙච්ච මේ අපහසුතාවයක් පිළිබඳව කාට හරි චෝදනාවක් කරනවා කියලා. මං ආව භාවනා කරන්නේ නැත්නම් මං ආව පැවිදෙන්නේ නැත්නම් මං ආව බණ භාවනා කරන අනේ මට මේක කරගන්න බෑ මේ මැස්සෝ ඉන්නවා. නැත්නම් කැස්ස තියෙනවා. නැත්නම් මේ වැස්ස වහිනවා. নানা ආකාර ලයිස්ට්වත් තියෙනවානේ. ඒකට මතක් වෙනවා නම් නිකමට මම මේකට එන්න හදන වෙලාවේ කොච්චර ගෞරවයකින්ද මම මෙතෙන් ආවේ දැන් මම වැස්සට චෝදනා කරනවා. වැස්සට චෝදනා කරනවා. වැස්සට චෝදනා කරනවා. අර ඉස්සල්ලාම දවසේ මේකට එන්න හදන වෙලාවට උන සද්ධාව මොහොතකට හිතනවා නම් ඌවත් ප්‍රශ්නද? පැවිද්ද ප්‍රශ්න කරනකොට කටුකුරුදී ස්වාමීන් වහන්සේ කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහෙත්තා පබ්බාජේත මං බන්තියේ කියලා ගුරු ආමතුරුගාව දන ගහපු වෙලාව සිහි කරපල්ලා ඒ වෙලාව අපි තත්තු දුන්නද කොන්දේසි දුන්නද අනේමාව පැවිදි කරන්න කියපේක කොච්චර ඉක්මනට අපි අමතක කරනවද මොකද ශ්‍රද්ධාව නැහැ ඊට පස්සේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට ගුරු හාමුදුරුවොත් එක්කයි නායකයෙකුත් එක්කයි රජුරුවොත් එක්කයි රණ්ඩු කරනවා ඒ කියන්නේ ශ්‍රද්ධාව නැතිකම නෙවෙයි අපි දවසක ඒ විශාල කැපකිරීම කරලා තියෙනවා නමුත් මතක නැහැ එසම මේ ශ්‍රද්ධාව කියන එක ඒකත් ඉතින් ඔය ප්‍රසාද සද්ධාව කියලා එකක් තියෙනවා. කියන්නේ බුදුහාමුදුරුවෝ රූපයක් දකිනකොට ඉස්සරහා ඉන්නකොට තියෙන සද්ධාවයකට කියනවා අමූලික සද්ධාව, ප්‍රසාද සද්ධාව. ඒකෙන් තමයි අපි පටන් අරගන්නේ. ඒ සද්ධාවෙන් ඉදිරියට යනකොට දසනානුත්තරේ, සවනානුත්තරේ ලැබුණා නම් තමන්ට වෙනසක් ඇති වුණා නම් එයා දකිනවා මේ ප්‍රසාද සද්ධාවෙන් ඉදිරි ගමන් යන්න බෑ. ඒක කොයි ආගමටත් පොදු මතු පිට සද්ධාව. එහෙම නැත්නම් අමූලික සද්ධාාවක්. මේක ක්‍රියාවත් කරලා බලන්න. මම මේ කියන බණ ටිකක් අහලා එක තැනක වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න එක ක්‍රියාවත් කිරීමේ සද්ධාවත් ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා. සද්ධාව මෝරනවා කරබැලීමේ ආතාවකට. එතකොට මේ සද්ධාව පිහිටන අයගේ ලක්ෂයකට එක්කනයි කුසල ඡන්දේ පහල කරගන්න. ඔක්කොමලා අර ප්‍රසාද සද්ධාවෙන් ඉපදිලා ප්‍රසාදයෙන් මැරලා. ඊයතින් කතෝලික මනුස්සයා බෞද්ධයා Hindu කිසිම වෙනසක් නැහැ. මො කවුරු හරි කෙනෙකුට මේ සද්ධාව මේ ප්‍රසාද සද්ධාව කුසල ඡන්දයක් බාඩපත් වුණා යා හොරෙන් හරි මං ගිහි කාලේ කිරුවා වගේ පොඩ්ඩක් වාඩි වෙලා ඉඳගෙන බලන්න ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන්. සතිය පිහිටන්න පුළුවන්. සක්මන් කරන්න බලනවා පියවර දෙක තුනක්වත් තියන්න පුළුවන්. මං අර කියපාර ඊර කාර්යය වාගේ පියවර 33 හතරක් තියෙනකොට වෙනවා මේක අද්ද කියලා බලන්න පුළුවන්. මේක කුසල ඡන්දෙන් කරන්න පුළුවන්. ඒතර කාමච්ඡන්දේ අයින් වෙනවනේ චිත්තක්ෂණ ගානකට. අන්න එතින්දී යාට හම්බ වෙනවා සද්ධාව, ඕකප්පන සද්ධාව කියලා තමන්ගේ අත්දැකීමෙන් සීලය පිළිබඳ අතවාසියක්, සමාධිය පිළිබඳ අතවාසියක්, ප්‍රඥා පිළිබඳ අතවාසියක්. ඊට පස්සේ තමයි මෙයා මේ මගේ ජීවිතයේ මේ මට ලැබිලා තියෙන ගානකම හෝ පිරිමකම වැඩේට ඇති. මට මේ ලැබිලා තියෙන අහකන දිවනාසය වැඩේට ඇති. මට මේ ලැබිලා තියෙන ධර්ම ඥානෙ ඇති. මම මේක කරලා බලන්න ඕනේ කියලා යන්න ගත්තාම එයාට පේනවා අපි ඔක්කොටම මේ මූලික අයිතිවාසිකම තියෙනවා. හැබැයි නොයරන පැත්ත, නොකරන පැත්ත, වැරදි පැත්ත කිය කියා චරිතුරු ගන්න පිරිසක් එක්ක ඉඳ ගියාම කවදාකවත් හැකි සංඥා වෙන්නේ නැහැ. බල්ලොත් එක්ක පුදිය ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න ඕනේ. කවදා හරි කල්යාණ මිත්‍රෙක් දැක්කනම් තේරෙයි අපිට ලැබිලා තියෙනවා සද්ධාව අපි ළඟ තියෙනවා. නමුත් අපි ඒක ලීන භාවයටපත් කළා. හීන භාවයටපත් කළා. ඉදිරියට යන්නේ ඉදිරියට යන්න ඒ සත්පුරුෂ සංසේවනය මෙතනින් ගියාම පින් ඇතිවීමක ඉපදෙන ගතිය ජෝනිසමංශකාරයේ වගේ දේවල් එන්න පටන් ගත්තා නම් තේරෙන පටන් ගන්නවා Tamanට අර වෙනදා පැය භාගයක් ඉඳගෙන ඉන්න පුළුවන් එක පැය එකමාර දෙක වුණත් ඉන්න කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි ටික ටික ටික ටික පුරුදු කරනකොට මේ සක්මන් කරලා පියවර දෙක තුනක් බලපෙන්නාට පියවර 30ක් 40ක් විනාඩි 30ක් 40ක් සක්මන් කරත හැකියි එහෙම නැත්නම් දත්ම දිනක සතියෙන් හිටපු එක්කනට වෙන උදේ පාන්දර නැගිටලා දවසේ කොච්චර වෙලා යනකම් මට සති මාත්‍රාව රකින්න පුළුවන්ද කියලා. අන්තිමට කියාවි දවසක සතිය කඩන්න තරම් කිසිම බලවේගයක් ලෝකේ නැහැ කියලා. ඉස්සෙල්ලා හොයන්නේ සතිය පිහිටව ගන්න විදියක් නැතුව. හොඳට සතිය වැඩිලාවට පස්සේ පේනවා සතිය කිසිම වෙලාවක් කැඩෙන්නේ නැහැ කියලා. ඒකට කියනවා සති වේපුල්ල අඛණ්ඩ සතිය කියලා. එතකොට තියෙනවනේ පුංචි පුංචි වැටි වැටි තන තන ක්ෂණ මාත්‍ර වශයෙන් උපදු සද්ධාවෙන් සතියෙන් තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක දිගට පවත්ින්න සද්දේය කිරියාය සම්පාදේති සාකච්ඡ සාකච්ඡ කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති කියලා මේ ඉගෙනගත්ත සති මාත්‍රාව ශ්‍රද්ධාවෙන් නැවත නැවත කරන්න. සාතච්ඡ කිරියාය සම්පාදේති නිත්‍යපතා කරන්න. සක්කච්ඡ කිරියාවේ සම්පාදේති මං කරපු උතුම්ම දේ කියලා ආදර ගෞරවයෙන් කරා. කිසිම බාධාවක් වෙන්නේ නැහැ. බාධාවල් තියෙන්නේ ශ්‍රද්ධාව නැති කෙනාට විතරයි. ඒක නිසා ශ්‍රද්ධාව තියෙන කෙනාට ඕනම දෙයක් කාගෙන යන්න පුළුවන්. ඒ නිසා බුදුන් කෙරේ ශ්‍රද්ධාවට තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ලැබිය යුතු ලාභ වලින් ඉහළම ලාභේ ලාභානුත්තරියන් කියලා කියනවා. එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව. ඒ කියන්නේ භාවනා කරන කරන කෙනා තමන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව. මම හිතනවා මම මේ කියවර කාටවත් තේරෙන්නේ නැහැ කියලා. මම මේ භාවනා කරපේක පිළිබඳව මම ඇති කරගන්න ශ්‍රද්ධාව විතරයි මම ඉදිරියට ගෙනියන්නේ. අල්ලපු කිතුමිනිය භාවනා කරුවත් බුදුහාමුදුරුවෝ නිවන් දැක්කත් මට වැඩක් නැහැ. මම ඊට වැඩිය අද චිත්තක්ෂණයක් සතියෙන් හිටියා. ඊට වැඩිය ටිකක් සක්මන් භාවනා කරා. ඊට වැඩිය ටිකක් වේදනා තීටි පරියන්කේ කරා. ඊට වැඩිය ටිකක් සද්ද තීටි භාවනා කරා කියලා තමන්ගේම භාවනාව කෙරෙහි ඇති සද්ධාව අවික්කප්පසාදේ කියලා කියන්නේ. ඒ සෝවාන් වෙනකොට එන්නේ තමන්ගේ සීලය පිළිබඳ නොසලින සද්ධාව. සමාධිය පිළිබඳ නොසලින සද්ධාවට එනකොට අනාගාමී වෙනවා. ප්‍රඥාව පිළිබඳ නොසලින සද්ධාහට එනකොට රහත් වෙනවා. අපිට අද වෙලා තියෙන්නේ අපේ සීලය පිළිබඳව සද්ධාාවක් නැහැ. සකයි. අපි සකයි. ඒක නැත්නම් දෙගිඩියාව. ඒ තියෙන තාක් කල් කාපු දෙයක් දිරවන්නෙත් නැහැ, පැදුරේ නිින්ද යන්නෙත් නැහැ, බලන බලන දැන සැක. ඒ නිසා දවසින් දවස දවස අඩුම ගානේ ත්‍රිවිධ ශික්ෂාවේ මම මේ සිල් රකින්න ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි. වෙන මොනම දෙයකින් සාදු කියව ගන්න නෙවෙයි. අපේ අම්මලා තාත්තලාවත් මේක හම්බුනේ නෑ. මම මේක කරන්නේ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්තති කියලා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ තමන් සතිමත් වෙන චිත්තක්ෂණේ පිළිබඳ සද්ධා වෙන්න ගත්තාම කිසිම කෙනෙක් අපිට විරුද්ධව කතා කරන්නේ නැහැ. මම ආඩම්බර වෙන්නේ මම ඉඳන්ට වැඩිය සතියෙන් ගත කරපේ ගැන මට මේ සල්ලි භෝග වස්තු තියෙන එකටවත් එහෙම නැත්නම් ලාභ සත්කාර දෙකකවත් නෙවෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ කියන ලාභානුත්තරිය කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. අපි අලුත් දෙයක් කරගෙන තියෙන්නේ ශ්‍රද්ධාව වෙනුවට විචිකිච්ඡාව විදිහට ඇවිල්ලා. මේ විචිකිච්ඡාව කියන්නේ ප්‍රඥාවේ විලෝපන ස්වභාවය. විචිකිච්ඡා මුඛේන සත්පඤ්ඤා වංචේති කියලා තියෙනවා. ප්‍රඥා මුඛේන විචිකිච්ඡා වංචේති. අපි මේ විචිකිච්ඡාව කියලා දෙකට දෙතෑවර ගතිය කියන්නේ ප්‍රඥාව කියලා පටලවාගෙන ඉන්නේ. අද උගතුන්ට ඒකයි අල්ලන්න බැරි. ඒගොල්ලෝ දෙන දෙන දේ අපාපා කන්න හදනවා. විග්‍රහ කරන්න හදනවා. ගෙස් පැනලා තර්ක දානවා. ශ්‍රද්ධාව නැහැ. කවදා හෝ ශ්‍රද්ධාව ආපු දවසට තේරෙනවා කම්මෝගෝ චික්කෝ මොකද්ද මට වැඩි වැඩි මම ඉඳගෙන ඉන්න වැඩි ඉන්න වෙනකට වැඩි. නැත්තම් සතුටුමත් වෙනවා වැඩි නේ. එච්චරනේ. වෙන මොනම දෙයකටවත් ගලපන්න යන්න එපා. මම පැහැදිලිව කියනවා සමාධියත් එක්කවත් ගලපන්න යන්න එපා. ප්‍රඥාව එක්කවත් ගලපන්න යන්න එපා. සද්ධාව ගලපන්න මම සත්‍යමත් වෙනවා වැඩි නම් අනිවාර්යයෙන්ම තමයි තේරෙවි මේ උදක ප්‍රසාද මාණික්යක් වතුරට දැම්මා වගේ මේ වතුර කඳ පුදුමාකාර පිරිසිදු බවක් එන්න පටන් ගන්නවා. හිතනද දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මට මේ වචනේ කියන්න හිතෙනවා. අපේ දරුවන්ට මේක දෙන්න නැතුව මැරුණොත් උන්ට කොහෙද හවු අරණා? අපි ඔය දෙන්න හදන මේ මේ සිවිල් සර්වන්ට් කෙනයි දොස්තරකමයි නීතිඥ තත්ත්වයයි කියන්නේ මා කැඳිරිල්ල. ඊටදී මේ දරුවන්ට සත්‍තාව කරගෙන දරුවා උඹ බුද්ධෝත්පාද කාලික ප්‍රතිලා තියෙනවා. දරුවෝ උඹට manussාත්ම භාවයක් ලැබිලා තියෙනවා. දරුවෝ උඹට ක්ෂණ සම්පත්තිය දෙනවා. ඔච්චරයි. ඉස්කෝලේ ගිහලා විශ්වවිද්‍යාලේ ගිහලා මොන බම්බුවද හම්බුවේ? ලැබෙන්නේ නැහැ. ඕගොල්ලෝ යවන්නේ දරුවෝ ඕගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගියේ නැති හින්දා. ගියා නම් යවන්නේ අපේම හොඳ ලස්සන නමක් ඒවා විශ්වවිද්‍යාලේ කියන එකට මම කියන්නේ නැහැ මොකද ඕගොල්ලෝ මට බණීවි නරක නරක වචන කියනවා කියලා. ඔබට විශ්වවිද්‍යාලේ නෙවෙයි පොඩි පිටි කියන්න තියෙන වෙන්නේ මේකයි කියලා මට කිව්වා. ඒකට මම විශ්වවිද්‍යාලේ හිටියේ. නිසා ඒකේ නෙවෙයි වැඩේ තියෙන්නේ අපි ළඟ මේ තියෙන සද්ධාව. මේ බුදුරජාණන් වහන්සේ කියන සද්ධාව සතිය කෙරේ පිහිටවලා දරුවන්න පොඩ්ඩක් දෙන්න. ඒක තමයි ලාභානුත්තරේ උන්ට දෙන්න තියෙන ලොකුම දෑවැද. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුව අඬ ගහන කියලා කිය කතේ කිරි සුඳ ඉවරෙන් ඉස්සලා බාර දුන්නේ සාරිපුත්‍ර සාන්තුරුණ පැවිදි කරලා ශ්‍රමණ දස්ම ගන්නන්නේ කියලා. බුදු කෙනෙක්ගේ අපි කවදා මේ දෙතෙන් දෙන්න තැනට යනකොට තමන්ගේ හත් අවුරුදු දරුවා ගිහිල්ලා පැවිදි කරන තැනට අම්මලාමයි මේ වැඩේ කරන්නේ. මම වෙන්නම් 25 30ක් මේ වෙනකොට අවුරුදු 7 වෙලත් නැහැ පැවිදෙන්න ඉල්ලන දරුවෝ. අම්මලාට හුස්ම ගන්න බෑ. මොකද ඒ දරුවෝ බොරු කරනවා නෙවෙයි. ගිහපාර මම මෙල්බන් ගියාට පස්සේ පොඩි එකෙක් ඇවිල්ලා සිවුර අල්ලගත්ත ඇල්ලිල්ලක් තාත්තා දිහා බලාගෙන අඬනවා. මට පැවිදි ඉන්න ඕනේ තාත්තේ. සිවුර අතාරින්නේ නැහැ. ඉතින් කියනවා ඔය අවුරුදු 6 ඉඳලලු මේ ළමයා එක්ක කරන්නේ. උන් බ්‍රහ්ම ලෝක වලින් ආපු මිනිස්සු නෙමෙයි. දේව ලෝක වලින් ඇවිල්ලා තියෙන අම්මලාට අතර හිතන්න බෑ. ඒගොල්ලන්ගේ මේක අවුල් කරන්න එපා. ඒ ඒ ශ්‍රද්ධාව අවුල් කරන්න එපා. අපිට කරන්න දෙන උට උපස්ථාන කරන්න ඕන. අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට ඌ හදලා දෙයි. ඌ කියලා දෙයි අම්මට තාත්තට කරන්න ඕනේ දෙයි. ඒකට අම්මලා තාත්තලා හිතන්නේ අම්මලා තාත්තලා දරුවගේ තාත්තයි අම්මයි කියලා පිස්සු. උන් අපේ අම්මලා තාත්තලා වගේ. මේ පොඩි දරුවෝ අපේ අම්මල තාත්තලා වගේ. නම් හරි පිරිසිදු යමක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ ශද්ධාව කියන එක අපි ළඟ තියෙනවා. අපේ අත්තමුණුත්තාගාවට ඔයිට වෙඩි තිබුණා. දත්තපණත්තගාව ඊටත් වෙඩි තිබුණා. කිරිකෑමුත්තාගාව ඊටත් වෙඩි තිබුණා. දැන් එන්නේ එන්නේ පිරියනවා. ඊගාව પરම්පරාවට අපි මේ හදන දේ මේ සතිය සතිමත් වීම ශද්ධාව වැඩි යුක්ත වශයෙන් මේ පෙන්නලා මැරෙන්න හුස්ම ගන්න හුස්ම ඊළඟට ලැබෙනවා නම් ඒක වාසනාවන් වේවා කියලා ධර්ම දේශනාව මෙතෙන් නැත කරන මම හිතන්නේ සැර වැඩි ඇති කට්ටියට නිින්දයිද දන්නේ නැහැ. ඒ කියන්නේ මෛත්‍රී භාවනා කරලා නිදාගමු ඈ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.